මයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් තහම් ප්‍රශ්න ගැටළු විසඳුම් වැඩ පිළිලක්යි කාලෙ වෙන් වෙලා තියෙන්නේ. ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඊ අනුව වැඩසටහන ආරම්භ කරන්න. යම් කිසි කෙනෙකුට අතරවාරදී ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඉදිරිපත් කරලා තියෙන මයික්ස් පාවිච්චි කරලා සභාගත කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. ගරු ස්වාමීන් වහන්සේ ඕනෑම භාවනා වැඩසටහනක පැමිණ මුල් දින කීපයේ සතිහා ඉන්පසු සතියට සමාධියට පැමිණීම දුෂ්කර කටයුතුයි. මාස කීපයක් භාවනා නොවැළු නිසා මුල් දින කීපයේ ඉතා සීලව භාවනා වැඩි යුතුයි. නමුත් විශාල සප්තමත්ිය උද සතිය පිටවා ගන්න ක්‍රමයක් නැද්ද? පිටිපස්සේ කොට නැගිලි සත්‍ය නිසා කියලා වතාලා තියෙනවා. නමුත් දින කීපයක් සතිය වැඩි සමාධිය පුරුදු පුහුණුවට පත් වූ විට මේ සත්‍ය කරදරයක් නොවේ හිතමි. ආශ්වාස ප්‍රශ්වාස නැති වී උඩුකයට සිත නැගී ආලෝක ධාරා පිළිවෙට පටන් ගත්තද මේ ශබ්ද නිසා නැවත සංසියට බාධා වෙමිනි. එය නැවත නැවත සිදුවන නිසා හිතටද මහත් කරදරයකි. නමුත් ශබ්ද ඇසීවද ආශ්වාස ප්‍රශ්වාසයේ තබා සමාධිමත් හිතකටපත් වීමට වෙන ක්‍රමයක් නැද්ද නැතිනම් ඇත්නම් පහදා දෙන්න මැනවි. මේ සඳහා මේ ගොඩනැගිල්ලත් ඉතින් වගේ හතනික මම වගේ කියන්න ඕන නිසා ප්‍රශ්නේ බේරෙන්න ඕන නිසා මට දෙන්න එක උපක්‍රමයක්. භාවනාදී සතිය ඉස්සර කරගෙන යනවනම් මේ කියන හැකියාවල් ටික ඔක්කොම තමන්ගේ වාසියට හේතු වෙනවා. සමාධිය ඉස්සරගෙන යනකොත් මේ සියල්ල වාසියට වෙනවා. මේ මතුවෙන දේ අතු අනු යනවනම් සමාධිය සතිය හරහා සමාධියට යන්න පුළුවන්. නමුත් මම දන්නා භාවනා ලෝකේ ගොඩාක් මේ සමාධියට කැදර කමක් තියෙනවා. එතකොට ඉතින් ඒ ඒ සමාධිය හෙල්ලුම් කරනවා අඩුගාන කියලා කියනවා පඨම ධානස්ස සද්දෝ කන සද්දෝ කණ්ඩ බොරුව. ප්‍රථම ධානයට සමාධි වෙච්ච සමාධියට පවා ප්‍රධාන බාධාව සැකයි. ඒක නිකන් කන පූර්ණනවා වගේ. ඉතින් සමාධියට බලනවා නම් මේක බාධායි. නමුත් සතියෙන් යනවා නම් අර මේක කියලා තියෙන දවස් දෙකක් ගියාට පස්සේ මේක නතර නතර ගිය පාර අපි අර දවස් 18ක විතර එකක් කරා ඉන්ටර්නැෂනල් ඊයර් රිට්‍රීට් එක යෝග රිට්‍රීට් එක ඒක ඉවරලා ඉතින් ඔක්කොමලා පුදුමාකාර විදිහට මේකට ස්තුති කරා. ඉතින් මම කොයි එක්කෙනෙක්වත් මේ ශබ්ද ගැන චෝදනා කරන්නේ නැති එක පාඩුවක්. මේ වගේනේ කොන්ක්‍රීට් එකේ අර ඇතර ඒ දවස්වල කියව ප්‍රධාන ඇනකැලි වැඩ නතර කරන්නේ. නමුත්තර බීම් එක පිටිපස්සෙන් ඒ කට්ටිය හිතලා ගන්නවා. ඒකට ශක්තිය ගහන වෙලාවේදී මොකද නෑ උන්ටට රබන් උන්ටට ඇදලා ගත්ත රබානකට ගහනවා වගේ කරකවලා තැන්නේ. කිසි කෙනෙක් චෝදනා කරන්නේ නෑ. ඊට පස්සේ ගෝදාස ස්විච් එක ගීත 100ක් අංග සම්පූර්ණයි කොහොම හොඳට ගියා. අපිට ඒක දනුන්නේ නැහැ. ඒ නිසා අතන මේ වෙලාවේදී ආයතනීය වශයෙන් මම කනගාටු ප්‍රකාශ කරනවා මම පුළුවන් තරම් උත්සාහ කරා මේ වැඩේ අපි අපි දවස් හතරේ රිට්‍රීට් එකක් දුන්නේ නැහැ. නමුත් දී ගේනකොට හරි ගස ගන්නකොට අන්තිමට මේ දවස් හතරම ඉවර කරන්න සිද්ධ වුණා. කොට ඒ ශබ්ද මේ හරියටම මේ සක්මන් දෙක හදාගන්න එකෙන් අපි වාසනාවන්ත වුණා. නමුත් සද්දෙදී මේක සම්බන්ධීකරණයේදී අඩපාඩුවක් සිද්ධ වුණා. මේකදී මම ගුරුවේ ඉන්න කාලේ අපි මෙයාගේ රිට්‍රීට් එක කරලා දැන සයිඩෝගේ කාමරේ ඉස්සරහා පරණ පණ්ඩිතාරාමේ ඉස්සරහ පැත්තේ තට්ටු හතරක් ගොඩනැගිල්ලක් ඇදුවා අඩි 60 40. ඉතින් ඒකේ මේ කණු ටික ගහලා ඡත්‍රයක් ගහනකොට මෙමෙ සයිඩෝ කතා කරනවා ඇහෙන්නේ. ඒ තරම් සද්ද. ඉතින් ඊට පස්සේ අර පිටරණින් ආපෙකෙනෙක් කියලා තිබ්බා අපි ආවේ අරණීයකට කියලා හිතාගෙන අපේ රටේවත් මෙච්චර සද්ද නැහැ. දැන් මෙතෙන් ආපහු තිබුණට වැඩිය සද්ද වැඩි. ඉතින් මොකද කරන්නේ? කියලා සයිඩ් කිව්වා මේ අතික තියන්නේ මේ ඉන්නේ තෝරන සද්ද වෙච්ච තැනක කියලා. මේ ඉන්නකොට නැගිලා හරනකොටත් ඔයගේ සද්ද වුණා. ඕක හදන්නේ භාවනා කරන්න. ඒ වෙන දෙයකට නෙවෙයි. ඊට පස්සේ කිව්වා මම භාවනා කරන කාලේ මහසී මධ්‍යස්ථානයේ මුලේකේ මම භාවනා කරේ. ඉතින් එතකොට වත්තට කොට නැගිලි හදනවා. ඉතින් මහසී සයිඩ් කිව්වලු දේ හත වෙනට ඉස්සල වෙලා පුළුවන් තරම් පාවිච්චි කරන්න හැන්දෑවේ පයින් පස්සේ වෙලා පුළුවන් තරම් පාවිච්චි කරන්න මේ වෙලාවේදී සක්මණේ ගත කරන්න. ඉතින් සායනට මේ එච්චර හිත ගියේ ඇතුළේ හිත සතුටුුනේ නැහැ කිව්වා ඒ කතාවද. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ කියලා දවල් කිස්සෙම ඒ එන ගහන සද්ද කාමරේ පුදිය ගන්න එක්කන මාලිගාවත් ලී මෝල වගේලු රැට කරවනවා. දවල් රැට එහෙලු දවල්ට උදේ මේකලු මොකක්වත් නැතිලු තුන් දිනක් එක කාමරේ ඉන්නවලු එක මිනිහෙක් ඉඳාගත්ත ගමන් කරවනවා. ඉතින් දිවා රාත්‍රී හම්බෙලා තියෙන සංගීත. කොහොමද පළවෙනි සුමානේ සම්පූර්ණ ද්වේෂයෙන් උගත. ද්වේෂයෙන් කියලා කියන්නේ මේ වැඩ කරන අත්‍ය මේ හැසිරෙනවා හොඳ නෑ අනම්මනක්. පස්සේ ෂෝමින් සාර තමයි කමටහන් සුද කළා තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ බණකට කිව්වලු මේ අනුන්ගේ දේවල් බල බල ඉන්න එපා තමන්ගේ වැඩ බලා ගන්න කියලා තදට මේ සංසප්පම එල්ල කළා නෙමෙයි කියලා කියනවා. ඊට පස්සේ කාමරේට ගියාට කල්පනා වුණා මම මේ බාහිර දේවල් බල බල ඉන්න මං ආවේ ඒක නෙමෙයි. මේ ඇතුලේ වෙන දේවල් බලන්න ඕනේ කියලා එක සුමානයන් භාවනා කරා. ඉසල සුමානෙම ගැටුම් තිබුණලු. ඒක එක සුමානයන් භාවනා කරේ සුමාන දෙකෙන් මේ ශාසයේ භාවනා ඉවර කරලා තියෙනවා. ඒ තරම්ම මේ හිත කරදර මට්ටම ඉක්කොල ගිහිලා තියෙනවා. ඒක නිසා මේකෙදි මේ සද්ද වෙලාවේදී මේක එක තැනකේ වාක්‍යය අතුරු කරලා තියෙනවා භාවනාව නැති නිසා මුල්දින කීපේ ඉතා අශීර්ව භාවනා වැඩි හේතු නමුත් විශාල ශබ්ද මැදියේ උද සතිය පිහිටවා ගන්න ක්‍රමයක් නැද්ද මේක ගිය පාරිත්‍තිකෙත් මට මතක් වුණා අපි නිකමට හරි භාවනා මැදියට ගන්න ගියානම් මුහුදු වෙලාවෙන් තියෙන්නේ ඉස්ලාම් ගේදාසේ මුහුදු කල්ලි මම අපි ගොඩේ මිනිස්සු නිසා අපි මූත්‍ර කැල්ල දැකපුවා. මූත්‍ර කැල්ල තියෙන තැනට ගියා නම් පළවෙනි දවස් දෙක තුනේම නිින්ද යන්නේ නැහැ මොකොත් නැහැ මොකද රැළේ සක්. වැඩ ගහනවට දිගින් දවස් තුනකට ගියාම මොකද වෙන්නේ? ඒක ගන්නක් නැහැ. නැත්නම් කෝච්චි ස්ටේෂන් එකක් ගාව ගිහින් ඉවරලා භාවනා මධ්‍යස්ථානයක් හැදුවනම් කෝච්චියක් යනකොට කන්ද උඩින් පොද්ද උඩින් යනවා වගේ තමයි ඇන්නේ. ඒක දවසක් ගියාට පස්සේ ගන්නක් නැහැ. මම එක දවසක් ගිහිල්ලා පාක් රෝඩ් එකේ මෑණියෝ ඉන්න කාලේ මේ බුදුගේ භාවනා කරනවා. මත්දහන විපයක් විතර මට හම්බ වෙනවා. හැබැයි ගහක්වා මට නිින්ද යනවා. අරියන්ක හිටියට මොකද කැම ගත්ත ගමන් නිින්ද යනවා. ඒකට ඒක අර වෘද්ධට ගිහිල්ලා. ඒකට ලොකු සාංශ බලන්න ආව වැඩිමහල් සාංශන මම. ඇවිල්ලි වෙලා මම කොයි කියලා ඉස්සර ඉස්සර භාවනා කරනවා. ඒක බලන්නට මම භාවනා නෙවෙයි නීති. අරියන්ගේ ගහගෙන බුදු. ඊට පස්සේ ආවර්තේ කාමරට මොකද නිකන් මේ භාවනා මධ්‍යස්ථානයේ ඉඳලා ආවයි කියලා නිකන් භාවනා කරනවා කියලා පින්නන්න දේ කරන්නේ උදේ කරොත් ඇහැට භාවනා. පිච්චර මේ වාහන යනවා කියලා. ඊට පස්සේ මම මොකක්ද දන්නේ ඒ වෙලාවට පුරුදු වෙලා මම ඒ වෙලාවට කියලා වාඩි වෙනවා. ඇත්තටම නම් කෙරෙන්නේ නැහැ. එච්චර හිත යන සුළු භාවනා කරන්නේ නැහැ චාරිත්‍රයට කරනවා. ඊට පස්සේ කිව්ව නෑ ඔතන තියෙන්නේ මේ මවාපෑමක් මේ අනික් අය වෙන්නත් භාවනා ගමන් ඒකක් වෙන්න ඇති මම දන්නේ කොහොමද මෙහි ඉඳ ගන්න වෙලාවට ඉඳ ගන්න. ඉතින් ඇත්තටම මට හිතුණා මේ ස්වාමීන් වහන්සේලා අපේලා මට උත්තරයක් දෙන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ ලොකු සාංශිත් වදම්මගෙන මම ආපහු එන දවසේ මෙතන මේ ගේට්ටුවෙන් ඇතුළට යනකොට මට තේරුණා අර තියෙන ගෝසාවත් එක්ක සාපේක්ෂව බලනකොට දැන් මේ කැලේ නිකන් හිටියසයි. මම එදා සද්දමෙද භාවනා කරලා අත්දැකීම නොලැබුවා නම් මට මේ කැලේ තියෙන නිස්සද්දතාවය අගේ කරන්න බැහැ. අරකේ තියෙන අර ගොරෝසු සද්ද ආපු නිසා ඒකෙදි හුත්තට භාවනා කරපු නිසා භාවනා කරන්න උත්සාහ කරපු නිසා නිස්සද්දතාවයට එනකොට තේරෙනවා ඉබේම මේ නිසතතාවයේ ලොකු දායාදයක්. නමුත් අරකේ භාවනා කෙරුවේ නැත්නම් මේක තේරෙන්නේ නැහැ. නිසතතාවයේ වටිනාකම තේරෙන්නේ කරදර වෙලාවේදී කරදරේ තියෙන පීරිගාන ගතිය දැක්කොත්. ඒ නිසා මේ වගේ වෙලාවක කරන දෙන්නේ මාදේ. මේ කට්ටියටත් කිව්වා. මේ පාන්තර නැගිටින්න. නැගිටලා සක්මන් කරලා මේ කට්ටිය වැඩ පටන් ගන්න ඉස්සලා තියෙන පැයේ ඉඳුවේට බලන්න. හන්දෑවෙන් වැඩ නැතකිනුවට පස්සේ ඒ වෙලාව පාවිච්චි කරනවා. පාවිච්චි කරලා දවල් වෙලාවේ අපි නිකන් ඉන්නේ නැහැ. අරකද කරනවා කරනකොට මේ පීඩාව මෙන්න මෙච්චර පීඩා කරනවා කියන එක දැනගන්න තරහට නෙවෙයි. එතකොට මේ පීඩාව නැති දැන හොඳට කැපී පෙනෙන නිසා කරනවා. ඒවා සමාධියට නෙවෙයි මම මේ කතා කරන්නේ සතිය. සතියට ආහාර වෙනවා නම් සමාධියට බාධා වෙන්න ඉඩ තියෙනවා. නමුත් අර සද්ද නැති වෙලාවෙදී කරන ටික සමාධිය වුණත් හේතු වෙන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් මම දෙන උත්තරේ යටහත් පහත් උත්තරයක්. අයියා කියන ඉදිරියට පයින් උත්තරයක් නෙමෙයි වෙලාව හැටියට මත ගහ ගන්න ක්‍රමයක් මිසක් අයින් එහාට යන්න පිළිවෙලක් නැති නිසා මේ පසු පස්සට පස්සට යමින් දෙන උත්තරයක් තමයි තියෙන්නේ. ඒ කොයි එක උනත් මම පෙනී හිටිනවා මේ ඉදිරිපත් වෙන භාවනාන්ති සත්‍යීශ්වර කරගෙන යනවනම් ওই කියන විදිහට මේ ක්‍රමයෙන් ඔය සත්‍යයේ තියෙන බාධාව අඩු වෙන පටන් ගන්නවා. අයිකා ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා හිමීම හැකිලිම කරගෙන යන්නේ නෙමෙයි. දැනට ඒ නොදෙනී සිටිවිලි නැවතී හිත සංසුන් වේ. මේ නිතර සිටුවේ. හිත අඩුවෙන් සිටිවිලි එක දෙක පැමිණියත් එය සතියෙන් අවබෝධ කරගත්තෙමි. මේ මාස දෙකක් පමණ අත්දැකෙමි. මෙසේ ඉදිරියට කිසි ගැටීමක් නැතුව සංසුන් නිශ්චල සිත දෙසම බලා සිටීම නිවැරදිද? සී නැත්නම් මා කලියුත්තේ කුමක්ද? කියා කර්මයෙන් පහදා දෙමින් ගෞරවයෙන් ඉලා සිටිමි. ඇත්තටම අර මේ වචනේම කියනවනම් කිසි ගැටීමක් නැතුව ගැටීමක් නැහැ කියලා කියන්නේ මේකට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව සංසුන් නිශ්චල හිත දෙස බලා සිටීම නිවැරදිද පැහැදිලිවම ඉච්චරයි ඕක කියන්නේ තියෙන්නේ මොකද හේතුව ඒ හිත මේ වගේ නීවර ධර්මයන්ගෙන් වෙන් වෙලා ඒ වගේම යමකට ප්‍රතික්‍රියා නොකර ඉන්නවා කියන එක අපිට මහමෝද මැද Tamanට රූපතපන්න. එහෙම නැත්නම් හිත තියෙන්නෙම ගැටි ගැටි හිත තියෙන්නෙම කෙලෙසක මිනිලා මේ වෙලාවේදී ඒක නැතුව පවත්වන්න පුළුවන්කම එනිසා සාමාන්‍ය වචනේ කියනවනම් දියකින් ඉඳර ගෙනියනවා වගේ වැඩක්. ඒක නිසා ඒක කවදා හරි Tamange gedara බවට පත් වෙනවා. මේ නිශ්චල හිත Tamange හැබෑ නිවහන බවට පත් වෙනකම් බහුලීකත කරනවා. එතකොට තේරෙයි මේ ශබ්ද අහනවා කියන එක රූප බලනවා කියන එක හිතෙනවා කියන එක දුමාකාර පීඩියයි. දුමාකාර ඉසරදයක් ඒ නිසා අපිට පුරුදු වෙලා තියෙන වගේ ශබ්ද වේදනා හිතවිලි මැද ඉඳලා ඉන්ද්‍රිය සම්බන්ධ විඥාණය gedara කරගන්න. ඔව් කවදා හරි අපිට පුළුවන් නම් මේ ඉන්ද්‍රියපත් විඥාණයෙන් ඇතුළට ගිහිල්ලා ඉන්ද්‍රියපත් නැති වේදනා සිතිවිලි ශබ්ද නැති මේ නිස්කලංක හිත තමයි මගේ හැබෑ නිවහන කරගන්න. එතකොට මේ වගේ තියෙන පීඩි ගන්න ගැටි තියෙනවා. ඒ නිසා මේ මේ දෙක විතරක් නෙවෙයි ඊට අමතරව තවත් මිට යටින් තියෙන විඥානයක් ගැන සර්වඥාන්සේ කතා කරලා තියෙනවා. එතෙන්ද යන්න නම් මේකේ වචනෙන් කියනවනම් සංසුන්ව නිශ්චලම හිත දෙස බලා සිටීමේ නිවැරදිකම තේරෙනවා. උගදෙනකොට මේක තියෙනවා මේක අගය කරන්නේ මොකද හේතුව මේක හරි නීරසයි. මේක හරි කම්මැලි. මේක හරි නිදිමත කරන සුළුයි. මේක හරි අසරණ කලවන සුළුයි. සාමාන්‍ය ගැඹ වචනෙන් කියනවා මොස්පෙක්ට්. humiliating මේ තමයි දුක්ඛ සත්‍ය පේන්න හදන වෙලාව. ඒ නිසා අපි මේක කෙලස් සිදු වෙන්නේ නැහැ මේ වෙලාවේ. එහෙම නැත්නම් කර්ම රැස් වෙන්නේ නැහැ මේ වෙලාවේ. මේක නොමිලේ ලැබෙන එකක්. මේක ප්‍රයෝගයෙන්ම ලබන්න ඕන එකක් කියන වගේ කරුණු ටිකක් මේකට අගයක් ආඩම්බරයක් දුන්නොත් විතරක් සත්පුරුෂයෙකුට මේකේ වටිනාකම තියෙනවා. නැත්තම් හිත පාළුකතියක් තියෙනවා. ඒ නිසා මේක දැනගන්නමදි, අත්දකලමදි, අගය කිරීම කියන එක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අගේ කිරීමම තමයි යෝනිසමංසකාරය කියලා කියන්නේ. ඒ නිසා මේ එහෙම බලන් හිටියත් බලා සිටීමම කෙලස් කරනවා. දසන පහතබ්බ වගේ අගේ හිතේ දැන් කෙලස් නැහැ. කර්ම රස වෙන්නේ නැහැ. නොමිලේ හම්බ වෙන්නේ මම මෙලෙස කර භාවනා ප්‍රතිඵලයක්යි හම්බෙලා තියෙන්නේ කියලා මේක තනවා වඩා ගත්තොත් මේ යෝගාවචරය එන්නේ එන්නේ මේ වගේ නිශ්චල මනසකට සුදුසු සප්පාය කරුණු සලසලා දෙනවා. නැත්නම් අනුග්‍රහ කරાવી ඒ නිසා ඒක කරන්න පුළුවන් නම් ඒක නිවැරදි කියලා. ඒ වගේම අර ඉස්සල යෝගාවචරයට එතෙන්ට එන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අතෝ සම්මාසම ආනාපාන සති භාවනා කරගෙන යන්නේ. මේ අද භාවනා කරගෙන යන විට ආශ්වාස ප්‍රශ්වාසයේ සිම්වි ගොස් නන්දනීයව තප්පර දීපයකට සිදුවා. නැවත වරක මුළු ඇඟම දුම් ගොඩක් වායුවක් වැනි තත්යකට පත් වුණා. ටික වෙලා කෙසේ පැවතුණා. නැවත වරක කය තද වී ගල් ගැසී ගියා. ඒද ටික වේලාවකින් පැවතුණා. මෙම කර්ම සිදුවීම වරදක්ද මේ පාදා දෙනමින් කර්ණාවෙන් මිදෙමි. ඉස්සෙල්ලා මේ කතා කරපු මේකත් එක්ක මේක සංසන්දනය කරනවා නම් මේ මේ දැන් කතා කරපු එකක් කියලා කියනවා බොහෝ මෙසේ ඉදිරියට කිසි ගැටීමක් නැතුව සංසුන්ව නිශ්චලව සිට බලා සිටීම නිවැරදිද කියලා. මේ මේකේ ඊට පස්සේ සාපේක්ෂව කියනවා අර විදියට කය ආශ්‍රව ප්‍රසවාස කය ගන්නකො ඒක සියුම් වුණාට පස්සේ අසංස්කාරිකව මොනවදෝ ක්‍රියා වර්ගයක් කරනවා. ඒක සමහරට රූප ක්‍රියා වර්ගයක්, වේදනා ක්‍රියා වර්ගයක්, සංඥා ක්‍රියා වර්ගයක්, සංස්කාර ක්‍රියා වර්ගයක් වෙන්න පුළුවන්. ඒව සම්පජඤ්ඤයි. දැන දැන සිද්ධ වෙන්නේ. හැබැයි Tamange න්‍යාය පත්‍රයකට නෙවෙයි. මේ අසංස්කාරිකව සිදුවෙන්නේ. ඒ සිදුවෙන එක කිසිම පරිසරයකට සම්බන්ධකමක් නැහැ. අන්න ඒව දිහා වෙනකොට ඇයි මෙහෙම වෙන්නේ කියලා කියනවනම් ඒ හිතන්නම මේ වෙන දේවල් මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මේ කරගන්න. නමුත් මෙවුවා මේ අසම්ප අසම්පජා අසංස්කාරිකව අචේතනිකව මේ සිදුවෙන වැඩ වගේක් මේක මගේ න්‍යාය පත්‍රයට යන එකක් නෙවෙයි. නමුත් මට මේකට එළඹ වාසිය කරන්න. එහෙම නැත්නම් ඒකට සම්පජඤ්ඤය කරගන්න පුළුවන් දැනීම. නමුත් මේ දෙක අතර වෙනස ඇති කිරීම සඳහා සරුවචනන්සේ සඳහන් කළ තියෙන මේ වෙන දේවල් නම් වශයෙන් කියනවා නම් මේ කය තද වෙනවා එහෙම නැත්නම් දුඹරක් වගේ වෙනවා වායුවක් වගේ තත්ත්වයකටපත් වෙනවා මේ මේව එකක්වත් මම කියාගන්න එපා මගේ කියාගන්න එපා මගේ ආත්මය කරගන්න නැතුව මේක තමයි මේ කයට කයේ වේදනා සංඥා සංස්කාර වල මට පාලන ශක්තියක් නැහැ මට පාලනය කර හැකි ප්‍රදේශයක් තියෙනවා. ඒක මම ශික්ෂාවෙන් යට කරා. ශික්ෂාවෙන් කීකරු කරගත්තා. කීකරෙන් ආම්බන් කරගත්තා. ඒකලියල හොඳ අවදී හොඳ එලෙබසිටි සීයෙන් බලනකොට වැඩ රාජකාරී ගොඩාක් ඒක හරියට කියනවා නම් මේ නිින්ද ගියාට පස්සේ හිත වැඩ කරනවා. නිින්ද ගියාට හිතේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ වැඩ. හොඳට නිින්දගේ බබෙක් දිහා බලන්න විතරෝම දකිනවා. ඒ හැටි ආනේ ඒ ටික හිතලා කරන දේවල් වලට වැඩිය හේතු ගන්නලා දෙන්න පුළුවන් අනාත්ම ශක්තියක් තියෙනවා. මේක මට පාලනය කරන්න බෑ. හැබැයි මට පාලනය කරගන්න බැරි වුණාට ඒක දිහා බලලා ඒකෙන් දුරස්ත වෙලා පිට කෙනෙක් වගේ බලලා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියා ගන්න පුළුවන් තරම් සම්‍යක් දෘෂ්ටිය තියෙනවා නම් යෝනිසමචකාරය තියෙනවා නම් බුදුහාමුදුරු ඉස්සරහින් ඉන්නවා වගේ. ඒකට බුදුජානකසේ කියාපු දේ අපි ප්‍රයත්නයෙන් ප්‍රයෝගේ සම්පජඤ්ඤ කටයුතු නතර කරගන්නවා. කාය කාය සංස්කාර වචී සංස්කාර. එතකොට ඉබේ සිදුවෙන දේවල් දිහා බලලා ඒක මම නෙමෙයි මගේ නෙමෙයි කියනවා. ජීව බලයට නතර වෙන්නේ කරගෙන කරගෙන යනකොට ආහාර නැති වෙච්චි අලියෙක් චීකර වෙනවා වගේ නතර වෙනවා. කැඩිච්ච හුණු වලියක් ගහිලා ගහිලා ගහිලා ගහිලා නතර වෙනවා වගේ මේක නතර වෙනවා. පොඩ දාපු මාළුවෙක් වගේ වේගෙන් ගහන්න ගන්නවා. ටික වෙලා ඉන්නවා. ඒ නතර කීම සඳහා විනයනයක් ඕනේ. ඒ නතර කීම සඳහා ශික්ෂාවක් ඕනේ. මේක දිහා බලාගෙන ඉන්න ඕන පිටකින්. ඒ නිසා මෙතනින් යහට කල යුත්තක් නැහැ. කෙරෙනවා හිතා ගන්න බැරි ආශ්චර්ය හෝ අద్భుත ජනක දේවල් අන්ගෙවයිදී ඇස්සත්තේ අන්දෙක් වාගේ, කන් ඇත්තේ බීරෙක් වාගේ, යමකම කල හැක්කේ කොන්දපය නැති කෙනෙක් වාගේ, මොලේ තුනට කතා කරන්න බැරි මිනිහෙක් වගේ මලමිනියක් වගේ බලන්න. ඉතින් ඒක ලෝක ස්වභාවයෙන් බලනකොට නොවන්ජල්පත. ලෝක ස්වභාවයෙන් බලනකොට පරාජය පිළිගන්නේ. ලෝක ස්වභාවයෙන් බලනකොට බය අඩු ගැතිය. මේ සර්වඥාතික පැත්තෙන් බලනකොට විශාල පෞෂත්වයක්, විශාල සත්පුරුෂ වැඩක්, විශාල කල්යාණ කටයුතු. හැබැයි කරන දෙයක් නිසා නෙවෙයි සත්පුරුෂ වැඩක් කියලා කියන්නේ යමක් නොකර නෙවෙයි. ඒක වෙනකොට බලහින්න පුළුවන්. මේ තමයි සුතමේ ඥානෙ උත්කෘෂ්ඨ ඵලය. අහලා තියෙනවා නම් මෙහෙම දේවල් වෙනවා ගණන් ගන්න එපයි කියලා එයාට ඒ වෙලාවට අස්සසීලක් කරනවා. නැත්තම් මේ ප්‍රශ්නේ අහනවා මේ මේ කර්ම සිටීම වරද. මේ නීවරණ නැති තැනට නීවරණක් දාගන්න තරම්. මේ කර වරදක්ද කියලා හිතන්නේම සැකෙන්. ඒතකොට නීවරණ නැති හිතට මේ සැකයක් දාන්න. අන්න ඒ දේ වෙන්නේ කලින් බණ අහලා තිබුණම දාපු සාකච්ඡා කරන චක්කේ සාකච්ඡා කරන්නේ අනිත් දවසේ යනකොට මේ වගේ සැකයකට ඉඩ දෙන්න එපා. ඒකට කියනවා ඒ වෙලාවට සැකෙන් විරුද්ධව චෛසික තුනක් අඳුල්ලා දෙන්න පුළුවන් ශ්‍රද්ධාව කුසල ඡන්දය අතිමොක්කේ මෙතනින් ශ්‍රද්ධාවමදී කුසල ඡන්දේ බවට පත් වෙලා තියෙනවනේ කරබැලීමේ ආශාව තියෙන එකත් මේ කවවත් මම හිතත් කරනවා ඊට පස්සේ අතිමොක්කේ පහළ වෙන්න ඕනේ පෙර දැක්මක් තියෙන මේක අරහමයි යන්න තියෙන මේක තමයි අධි ප්‍රතිපදාව මේ දේවල් කොච්චර උඩ දැම්මත් ධාතු ගුණ වශයෙන් හෝ වේදනා වශයෙන් හෝ සංඥා වශයෙන් මම සැලෙන්නේ නැතු යනවා උපේක්ෂා වෙනවා කියලා කියෝ ඒ ඒකට කියන්නේ අදිමොක්ඛය කියලා. ඇත්තටම නිවනේ ලක්ෂණ ටික තියෙනවා. ආවට ඒගොල්ලෝ මාව කුප්පණ්ඩ හැදුවට මම කිපෙන්නේ. ඕනි જાතිකින් කිපියක් කුප්පණ්ඩ හැදපන් මම කිපෙන්නේ නැහැ කියලා පටන් අරගත්තොත් එදිනෙදා ජීවිතයේ Taman ආශ්‍රය කරන කෙනෙක් නිසා ඇති වෙන කිපීමක් හෝ ඉක්බේජේ නිසා ඇති වෙන කිපීමක් හෝ ආහාර නිසා ඇති වෙන කිපීමක් පවා මේ මේ ගන්න ආදර්ශ දිවියන්නේ. නිසා භාවනාදී මේ හම්බෙන එක භාවනා ජීවිතේ විචිත්‍ර අවස්ථාවක් හැබැයි තියෙනවා. දැස්චිලා කිය එක්කනට නිකන් හරියට කලකොල ලන්දා උන්ට කැපෙන කඩුවක් කරන්නේ එහාට මෙහාට වනලා පෙති පෙති පෙති ගහලා. අනකොණ්ඩන්දට එච්චර කැති ගන්න ඕනේ නැහැ කඩුවක. නිකන් තියෙනකොටම කපලා යනවා. ඒ වගේ දක්ෂකම. දැන් නැති මිනිස්සයාට අර සැකේ පහළ වෙනවා වැරදිලාද ඇයි මෙහෙම වෙන්නේ කර්ම දෝෂයක්ද අල්ලපු ගෙද කට්ටිය හුණියම් කරලාද මගේ සීලේ කැඩිලාද නානා ප්‍රදේවල් ඔබේ දාගෙන නගලනවා. ඉතින් ඒක කතා කරලා වරුමයි නේද? කතා කරලා විතරක් නෙවෙයි. වැඩි මොනොත් පිස්සු ඇදේ වැඩිච්චාවයි. වැඩි මොනොත් මැරෙයි මැරිච්චාවයි කියලා යන්නේ. ඒකෝට මොකක්වත් නැහැ. උනත් අපි බලාගන්න මේ අසුර පිට පිට දැඟල කුණු වෙන්න තියන්නේ ඔය හරි බලක් අල්ලලා. ඒකනේ බය වෙනවා. නිසර වනේ කාන්තාව සඳහා සක්මන් කිරීමට ස්ථාන පිළිබඳ ඇතිවීමක් කරන ඊයේ දිනේ තුබාංශය පහදලා දුන්නා හරියට ස්ථාන නැදක භාවනා කිරීමද සුදුසු නොවන නිසා නැවත කොමන ස්ථානවල පවන කාන්තාව සක්මන් කිරීම ගැන විශේෂයෙන් විහාරයේ උදේ එකයි මේ මණ්ඩලයටයි පැහැදිලිවම ඕන වෙලාවක ඉඳී තියෙනවා අර ඉස්සරහටම මරුවයි ඒක තමයි මේ මේ මැද මේ මැද පිටුල කරාට ප්‍රශ්නයක් නැහැ ගොඩාක් වෙලාට අර දාන දෙන අය හැප්පෙන්නේ අනේ නිසායි මම කිව්වේ ඒක බාධා වෙන්න ඉඩ තියෙනවා නැත්නම් මේ කොරිඩෝ එක යන්න පුළුවන් ඉතින් සමහර විටක මම දැකලා දෙනවා අධික වර්ෂාව આવොත් කට්ටිය එකතු වෙලා මේ ශාලාව පාවිච්චි කරන්න පුළුවන් නමුත් කවුරුහරි වාඩි වෙලා ඉන්නවනම් බාධා වෙන විදිහට සක්මන් කරන්න එපා අනිත් තැන් වල ප්‍රශ්නයක් ඇත්තේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිම්බි මැකිලිම අරමුණ වශයෙන් ගන්නා යෝග්‍ය නාම රූප ධර්මයන්ගේ පංගිමේ දකින්න අසත් අසත පේන රූප ඇසනි සහක ගන්නා පස්සේ විදීම අඳුරා ගැනීම චේතනා විඥාන ගණිත ලෙස විදර්ශනා කිරීම වරදක්ද අසත් රූපයත් විඥානය පස්සේ හට ගන්නා පංච උපාදාන ස්කන්ධෙම අනිත්‍ය බවත් සියලු නාම රූප ධර්ම අනිත්‍ය බවත් ලක්ෂණ නැගීම හරිත කියා කර්මයන් වටහා දෙන්නේ නෙවෙයි ඉතින් මේකදී මේ මේ මේ යුතුයම දේ නෙවෙයි සාමාන්‍යයෙන් කියන්නේ තමයි පිම්බීම හැකිලිම භාවනා කරනවා නම් ඒ භාවනා කරනකොට පිම්බීම හැකිලිම වැටෙන්නේ කොහොමද? ඉන්දීම හැකිලිම සම්බන්ධ නාම රූප මොනවද? ඒක හරහා කායන පස්සන හරහා කියලා තමයි වේදනාන පස්සන චිත්තාන පස්සන අන්තිමටම තමයි ඈත් රූපයත් අනත් සත්‍යයක් කියන ධර්මන පස්සනට යන්නේ. එහෙම නැතුව අර ක්‍රමයට යන්නේ නැතුව මේ ඈත් රූපයත් මේක පංගයක් මේක අනිත්‍යයි කියලා විදර්ශනා කරන්න පටන් අර ගන්නකොට සැකයක් පහළ වෙනවා මේ ප්‍රත්‍යක්ෂයේද භාවනා කරන්නේ චින්තාවේදී. දානනාපු දැනගත්ත කාරණා. දැනගත්ත දිගේ කාරණා දිගේ භාවනා කරන්න ගත්තොත් සුදු කාලේ නාස්තික තුනක් වෙනවා. ప్రత్యක්ෂ දිගේ ගියොත් නම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා කියනවා සර්වඥාන්සේගේ ක්‍රමය දන්නා තැනින් පටන් ගන්න. කායනිපස්සනා සම්බන්ධව මේ කතා කරන කෙනා බිම්බි මේකීම් කරන්නේ ඒක වැටෙහෙන තැනින් ගත්තනම් වර්ධිතයි කියන්නේ. ඒක හරහා ගිහිල්ලා ගාක් පවෙනවට තමයි රූපයක් බලනකොට සත්‍යයක් අහනකොට උනත් ඒක පාවිච්චි කරගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා මේ මට මේ කියාගෙන යනකොට නම් මට හිතෙනවා මෙතන චින්තාමය ඥානව අත්ලවිලක් වෙනවා. භාවනාවක් නෙමෙයි මේ කතා කරන්නේ. භාවනා කරනවා මේ වටහලා දෙන්න ඕනකමකුත් නැහැ. මේ දන්න කාරණා ගොඩාක් මේ විදර්ශනා කරන්න පටන් අර ගන්නවා. නමුත් අර මූල කර්මස්ථානය පිළිබඳ සෑහෙන විස්තරයක් නැතුව. එතකොට මේ නිතින් අල්ලන්න පුළුවන්කම තියෙදි වටින් අල්ලන්න හදනවා වගේ වෙනවා. ඒ නිසා මේ මතක් කරනවා හිතාගුරුට මූල කර්මස්ථානය පිළිබඳව දෙයකට කියන්නේ වශී භාවය, දක්ෂ භාවය පුහුණු ඇතිකරනද එතකොට අනික් පැත්ත සිද්ධ වෙයි. එනතු මේ මූල ධර්ම නැත්නම් චින්තාමය ඥාන ඉස්සර වුණොත් අනුගාණය අර මූල කර්මස්ථානය පිළිබඳ සත්‍ය තුනක් පාදා වෙන්නේ කියලා. ඊගොල්ලේ ස්වාමීන් වහන්සේ සෑහෙන කාලයක පටන් බුදුගුණ භාවනා වැඩමිනේ තාමත් සිත විසින ගති නිසා අතිශයින්ම පීඩාට කනසට පත්වී සිටිනවා. මේ පිම්බෙනින් මේ පිම්බීමෙන් පිටුවේ යාමට පෙර චිත්ත ඒකාග්‍රතාවය කර ගැනීම සුසු උපදේශයක් අපකරේ අනුකම්පාවෙන් ලබා දෙන සීක්වා අද උදෑසන පටන් සක්මන් භාවනා කළද ප්‍රතිඵල විරහිතයි දැන් මේකේදී දෙකේදීම බලාපොරොත්තුලා තියෙන්නේ චිත්ත ඒකාග්‍රතාවය නැත්නම් සමාධිය ඉතින් අර භාවනා ප්‍රතිස්පන්ති පළවෙනිම වාක්‍ය පටන් අරගන්නේ අපි මෙහිදී උත්සාහ කරන්නේ සමාධිය වැඩි වීමටත් වඩා ඊට වැඩි ප්‍රාථමික වෙන සතිය වඩන්නයි. ඒක නිසා ඒකාග්‍රතාවේ ලැබෙයි තමන් කරන කරන දේ එළඹ සිටීම එනකොට ඒ නිසා සක්මන වේවා පරියන්කේ වේවා කරන වෙලාවේදී වම තිනකොට දකුණු තිනකොට වැටෙනවනම් ආස්වාද ප්‍රසවාස කරනකොට වැටෙනවනම් පිම්බි මැකලි වශයෙන් බලන කෙනෙක් නම් ඒක වැටෙනවනම් ඒ වැටීම දිගේ ඉස්සරහට යනකොට තමයි ওই චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙලා තියෙන නිසා මේ ප්‍රශ්න දීප කෙනා කැමති නම් උත්තරයක් දෙන්න තමන් මේ සක්මන් කරනකොට මොනවද දැනුනේ කියලා සක්මන් කරනවද වැටුනේ කියලා මම හිතනවා අපිට පුළුවන් මේ සාකච්ඡාව මෙහෙම. ඒ නිසා මේ ප්‍රශ්න දීප කෙනා කැමති නම් මේ ප්‍රතිඵල විරහිතයි කියලා කියපු එක මොකද්ද සක්මන් කරන ලැබිච්ච අත්දැකීම කියලා මම හිතනවා කාටත් ඒක වේදනාවක් වේවි. ඒ නිසා කවුරුරි කැමති නම් සාකච්ඡාවට කර්ම ඉදිරිපත් කරන්න අපට ඉදිරියට යන්න තොරතුරු දෙන්න මම ආරාධනා කරනවා ප්‍රශ්න ඉක්ම කරලා තොරතුරු ගන්න. ඒකට ස්වාමීන් වහන්සේ ආවට શબ્ද ඇති නිසා ඉන්දිය භාවනාවේ શબ્ද ආරම්භ කරගන්නේ කෙසේ දැනන අප වෙත කරුණාවෙන් පහදා දෙන්නේ. ඉදින්දා කටයුතු කිරීමේදී දෙදරදී භාවනා කරන විට ශබ්ද අරමුණු ඉන්දිය අරමුණු කර ඉන්දිය සංවරය කරගන්නේ කෙසේදයි කවෙන් පාදා දෙනමින් ඉල්ලමි. ඉතින් මේ ශබ්ද පිළිබඳව යනවනම් පරියන්කේදී එක විදියක්, සක්මණේදී එක විදියක්, ඉදින්දා වැඩ කරන එක විදියක් වශයෙන් බාහිර ශබ්ද පිළිබඳව කරුණු තුනක් ආකාර තුනක් තියෙනවා. ඒකට ඇත්තටම කියනවා නම් හරියක් භාවනා සඳහා කියන්නේ ශබ්ද නැති වෙලාවක් හෝ නැති දැන කියන්නේ. අපි මෙතන වෙලා කියන අපිට ඒක මගාරව ගන්න බැරි විදිහට කටයුතු කරනවා. සක්මන් කරන වෙලාවේදී බාහිර ශබ්ද එනවා, බාහිර ශබ්ද වලින් එන බාධා අඩුයි. මොකද අර පොළවේ ගැටෙන එක ආනාපානතර සියුම් නැති නිසා. ඒ නිසා මේ කායයේ සාමාන්‍ය සද්ද තියෙන තැනක උනත් ව්‍යාකරණක් තියෙන තැනක උනත් සක්මන හොඳ කරන්න පුළුවන්. මේ ඒ උනත් සද්ද නැති තැනක ව්‍යාකරණ නැති තැනක ඊට වඩා උත්කෘෂ්ටයි. ඉදිනදා වැඩ කරනකොට උනත් තමන්ට යම් වෙලාවක හිත කය ඇතුළට එන නැත්නම් තමන් තමන් හුදේකලා වෙන තමන් තමන් විවේක වෙන ස්ථානකින් තමයි පටන් ගන්න. එහෙම නැත්නම් අවිශිෂ්ට තැනකින් පටන් ගන්න වීම එච්චර සාර්ථක ප්‍රතිඵල දෙන්නේ. ඒ සම්බන්ධයෙන් මේ දැනට මේ කියන ශබ්ද පිළිබඳව ඒ කනකාටු කනකාටු ප්‍රකාශ කරනවා. නමුත් නැති වෙලාවක නැති ඉරියව්වක නැති තැනකින් පුළුවන් තරම් පටන් ගන්න එක තමයි කරන්නේ. ඒ නිසා ඒ ඉන්දිය භාවනාවට යන්න එහෙම නැත්නම් ශබ්ද වගේ බාහිරින් එන දේවල් පිළිබඳව තමන් ප්‍රවීණතාවයක් ගන්න නම් ඒ බාධා නැති තැනක ඇති කරගත්ත හොඳ සතියක් එහෙම නැත්නම් විශ්වාසයක් ගොඩනැගිලා තිබුණොත් නම් සද්ද වලට මුහුණ දෙන්න පුළුවන්. පටන් ගන්න වෙලාවෙ ඉඳලා බාධා වෙනවනම් ඒක ඒ කියන්නේ මේ ආරම්භයක් නෙවෙයි කියලා තමයි කියන්නේ. ඒ වුණත් පරියන්කට වැඩිය ශක්මනේදී ඒ වගේ මේ සද්ද වලට මුහුණ දීමේ ශක්තිය ආධුනිකයෙකුට වැඩි. නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ වගේ බාධා වෙන තැන්වලදී ඒ උඩට ගිහිලා හරි සක්මන් කරලා ඒ කාලේ පුළුවන් තරම් බේරගන්න උදේ හවස වගේ ශබ්ද නැති වෙලාවක පරියන්කේ සඳහා මොකක්ද කියන්නේ? අවස්ථාව ප්‍රයෝජන ගන්න එකයි කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තාතනිය කමඨා ගන්නවට වඩා ධර්ම සාකච්ඡාවේදී තම තමන්ගේ ප්‍රශ්න දිගටු ඉදිරිපත් කිරීමෙන් ඔබ වහන්සේ සඳහා අපට ලබා දෙන පිළිතුරු කාටත් ප්‍රයෝජන වෙනවා යන මගේ අදහසයි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි අදහස් ප්‍රකාශ කිරීමක්. අපි හෙට මේක ක්‍රියාත්මක කරලා බලමු. ඒක පොදුවේ කමඨා සුත්ත ධර්ම සාකච්ඡා ස්වරූපයෙන් එහෙම නැත්නම් තම තමන් කන්තරිය කරනවා. ඉතින් මේ මම මෙතෙක් ඉදිරිපත් කළේ දැන් ලිඛිතව ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න. ඉතින් ඒ නිසා මේ තවත් පැය කර්ම පැය පැයක අපේ පාරමිතර කාලේ කියනවා. ඊට අමතරව සභාවේ ඉදිරිපත් කරන්න ප්‍රශ්න ප්‍රකාශන කියනවනම් කර්මාකලා ඉදිරිපත් කරන්න කියලා නම් අමාරුයි. අවසරයි ස්වාමීන් වහන්සේ සතිය පිළිබඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. සතිය නැති වෙලාවට සතිය නැති බව දන්නවා. සතිය නැතිකමම නෙමෙයි සතිය අඩු බවක්. එවැනි අවස්ථාවලදී කයේ අපහසුතා හා සෙම රෝග, හන්දි, කොන්දකැක්කුම්, විදුම්, අධික වෙහෙස, වැල නොකඩී ගලන සිතුවිලි, ශාරීරියේ රාගය නිදිමත ප්‍රකටව දැනෙනවා. මෙවැනි අවස්ථා මා ගෙවා දමන්න ඉතා අසීරුවෙන් විතක නිදා ගන්නවා ස්නානය කරන කරන අවස්ථාද වෙනවා ප්‍රයෝගයක් යොදා වැඩ කිරි වැඩක නියැලීමට උත්සාහ කර ඊටම සෙමෙන් එම වැඩේ නිරත වීමට උත්සාහ කරන අවස්ථාද වේ සමහරක් විට පෙරකී අවස්ථාවෙන් නිදිමත නැති වේ එම අවස්ථාවෙන් මිදී සතිය පිහිටුවගත් අවස්ථා 10ට එකක් වගේ තමයි සවනහස තියෙන්නේ කායික අපහසුතා රාගය නිදිමත කාලයක් නියමයක් නැතුව පැය ගණන් දින ගණන් ගෙවි ගොස් එක විටම ඒ සියල්ලම නැති වී වචනෙන් කියන හැකි සතියක් පහළ වෙනවා. කාලයක් නියම කරන්න බෑ එක විටම සතියක් පහළ වෙනවා. එම සතිය තුලදී ලොකු කුඩා ඕනෑම සියුම් වැඩ හරියටම නිවැරදිම එක අයුරින් එක සැරෙන් අඩුම කාලෙකින් කළ හැකියි. කරන කරන වැඩේ හරියටම හරියනවා. කාල කළමනාකරණය ගැන වචන නැත. වැඩ ගොඩ ගැසෙන ධර්මයට පහසුය. මෙම සතිය එක දිගටම සති ගණන් පවත්වාගත හැක. රාත්‍රී නිදන වේලාවටද නිදිමත නැත. ශරීරයේ වෙනසු රාගයට කිසිම ඉඩක් නැත. ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී භාවනාව පිම්බීම හැකිලිම මම පරයන්කේදී කරනවා එම අවස්ථාවේදී පිම්බීම හැකිලිම සිවුම දැනලා කට්ට වශයෙන් දැනිලා තුනී වෙලා පිම්බීම හැකිලිම නැති වෙලා ගිහිල්ලා සති පිම්බීම හැකිලිම නැති වෙලාම ගියා එකම වෙලාවකදී සිතවිලිත් නැහැ පිම්බීම හැකිලිමත් දැනෙන්නෙම නැතුව ගිහිල්ලා එකපාරටම නිල් බෑග්ග්‍රවුන්ඩ් එකක් නිල් පසුතලයක් වගේ පේන්න අරගෙන එකපාරටම ඒ දෙක් ඒ ඒ ඒ අවස්ථාව බලා ගන්න බැරුව ගියා. ඒ අවස්ථාවේ මම පියවි தත්ත්වයටපත් වුණා. අර සත්‍ය පිළිබඳ ගැටලුව තමයි සරණහන්ත සතිය මේ විදිහටම පවත්වා ගන්න බැරි අසීරු කාරණේ තමයි දැන් මට තියෙන්නේ. මේ සඳහා මම වහන්සේගෙන් කරුණාවෙන් පැනයක් බලාපොරොත්තු වෙනවා. මට මතකයි මම ඔය පැවිදෙන් ඉස්සල්ලා මේ සත්‍ය පිළිබඳව දැනගෙන හිටියා. හැබැයි ඒ සඳහා ජීවිතය ගත කරන්නේ වේ සාමාන්‍ය ගෘහ ජීවිතය ගත කරද්දී මට පෙනුනේ මේ දවස් 14 15 චක්‍ර කරකිනවා වගේ. ඉඳපු කාලේ එක වෙලාවකට ඒ ඒකට රාගයමයි වැඩි. ඊට පස්සේ ආය කාලයක් යනවා තරහ නුරුස්නා ගතියමයි වැඩි. ඊට පස්සේ ආය කාලයක් යනවා මොනක්වත්ම කරන්න එපා වෙනවා නිකම් හොන්දු බඳු කියලා කියන්නේ. එපා වෙන කාලේ. ඉතින් අර මට රාගය ඇතිලා ඉන්න වෙලාවේදී ලැජ්ජ හිතෙනවා බලාපොරොත්තු වුණාට වැඩිය මේක යනවා ඒකට ප්‍රයෝග කරලත් නැද්ද දැන ඉඳපු ගමන් ඒක මෝඩ් එක මාරලා ආයෙ තරහ යන කාලෙකට. ඒක ඉවර වුණාට පස්සේ ඒ කාලේ හැබැයි වැඩ කරන්න පුළුවන් වැඩ කරන්නේ ගහපා දෙන වැඩම තමයි. ඊට පස්සේ නෝ මොනවාක්වත් කරනවා ඔහේ දමල ගාලා මේ හාමත් වෙන වෙලාවක් වෙනවා. ඉතින් මං හිතුවා ඉස්සෙල්ලා මේක මේ ප්‍රයෝගේ නිසා වෙනස් වෙනවා. ඒක නමුත් ප්‍රයෝග නොකලත් චක්‍ර වගයක් කරකැවෙනවා. ඒක මේ ග්‍රහය නිසා සිද්ධ වෙනවද, ඍතුව නිසා සිද්ධ වෙනවද, ආහාර නිසාද දන්නේ ඉතින් මේ එකක් දැක්කට පොතක් ලියන්න හිතෙනවා. නමුත් කිසිම වටිනාකමක් නැහැ. යාන්තම් ලෙල්ලලේව කාලා විතරයි තියෙන්නේ. මේ චක්‍ර ගාණක් යන්න අරින්න ඕනේ. මේ කම්ම නියාම, චිත්ත නියාම, උතු නියාම, බීජ නියාම තේරුම් ගන්න. සතිය කරන්නේ පොඩි මේ වේව්ස් බලනවා නෙවෙයි අර ලොම් වේව්ස් බල බල යනවා. දේවපු ගාන එකක් ඇවිල්ලා පහුවෙලා යනවා තව එකක් ඇවිල්ලා ආයෙ පහුවෙලා යනවා හිතෙන්නේ නම් මමත් කෙරුමෙත් තමයි මගේම ක්‍රියාකාරකම් නිසා එක බහැලා යනවා කියලා නෑ ඒව එන්නේ බහැලා යන්න. එකයි තියෙන්නේ සතතාභ්‍යාසය. නිත්‍යපතා තමයි භාවනා කරන්න හරි ගියත් රාගය ආවත්, ද්වේෂය ආවත්, මොහය ආවත් ඔය එක චක්‍රයකින් මොකුත් වෙන්නේත් නෑ නොවෙන්නේත් නෑ. චක්‍ර රාශියක් යන ගියාට පස්සේ තේරෙනවා මේක දිහා බලන්න හිටපම් මේ බලන්නේ මගේ මනස නිසා නෙවෙයි මනුස්ස මනස දිහායි මේ බලන්නේ. හැම කෙනාම ওই විදිහ තමයි යන්නේ. හැම කෙනාටම එක දවසටම ඇවිසෙන්නේ මොනවද ඇවිසෙන ක්‍රම වර්ගයක් තියෙනවා. අපිට වෙන්නේ මෙව පිළිබඳව අර හොඳට ඇවිල්ලා ඔක්කොම සීහිලා පැහිලා ඉන්න වෙලාවේදී කතා කරපු බණ ටික හොඳටම හොඳයි. ඒ හාමුදුරුවොත් හොඳයි. ඒ තනත් හොඳයි. ඒ භාවන ඔක්කොම හරි. අර විසිරිච්ච වෙලාවේදී බුදුහාමුදුරුවෝ පහල වුණත් අනේ මොකද්ද ඉතින් ඕකත් ඇහුවා එච්චරම තමයි. සම්පූර්ණ චිත්‍රය බලනකොට විතරයි තේරෙන්නේ මේරිල්ලක් සිද්ධ වෙනවා. ඒ මේරිල්ල එකම ගුණේ අත නෑර කරන එක. හරි ගියත් වැරදුනත් කෙටි මේ තරංග දිහා බලන්න එපා. මේ මධ්‍යම තරංග හෝ දිග තරංග දිහා බලන ඉන්නකොට කාගේ න්‍යාය පත්‍රයටද යන්නේ කියලා තේරෙන්නේ නැහැ. මේක මොනම කවුරු කොයි જાතියෙන් හිතා හිටියත් කිසිම කෙනෙකුට නෑ ওই න්‍යාය පත්‍රය පිළිබඳ හැඟීම. හැබැයි නිරීක්ෂණ ශක්තියක් තියෙනවා. ඒක හරියට කියනවා නම් අපිට පාර්ලිමේන්තුවට ගිහිල්ලා ගැලරියේ ඉඳගෙන නිරීක්ෂකයෙක් වෙන්න පුළුවන්. හැබැයි පාර්ලිමේන්තුවට යන්නත් බෑ වාද කරන්නත් බෑ. අපිට තියෙන observers capacity එක බලන්න ඉන්න පුළුවන්. ඉතින් මේක තමයි විපස්සනා කියන්නේ. මේකේ මගේ හිත සම්පූර්ණ සාන්ත දාන්ත වෙන්න ඕනේ මට වීර්ය වැඩෙන්න ඕනේ මට සමාධි ඕනේ ප්‍රඥාව ඕනේ කියලා ඕන කෙනෙකුට ඕනේ න්‍යාය පත්‍රයක් දාන්න පුළුවන්. නමුත් මේ සබහා ධර්මයේ කාටවත් යටත්. හැබැයි එකක් තියෙනවා බලන්න ඉඳ ඉඳ ඉඳ ඉඳ කාලයත් එක්ක තමයි තේරෙන පටන් අර ගන්නවා. දැන් මේක ඒල් ගහ ගන්නද මේ ගොනා යන්න හදන්නේ පොල් ගහ ගන්නද යන්න හදන්නේ. හැබැයි ඌ කණේ එක නම් කනවා. හැබැයි කියන්න පුළුවන් මේ යන්න හදන කෙල් ගහ ගන්න. මේ යන්නේ පොල් ගහ ගන්න නෙමෙයි. ටික දවසක් ගියාට පස්සේ තේරෙනවා අනික් කට්ටියත් නටන්නේ ඔය තාලෙටම තමයි. ඒකේ නෑ මේ Tamanට ඕන වුණාට ප්‍රතිසද කරගත්ත පමණින් ওই ඉන්ද්‍රිය ධර්ම එහෙම නැත්නම් ඔය ඉඳුරන් අපිට යටත් වෙන ගතිය. ඒක දීර්ඝ කාලිනව මොකද්ද වෙන්නේ? ඉතින් ඒ නිසා සක්කච්ඡකාරී, සාතච්ඡකාරී, සප්පායකාරී කියලා ක්‍රම තුනක් තියෙනවා. තමන්න තේරෙනවා නම් අර සප්පාය කරුණු එළඹෙන වෙලාව තුන ඔක්කොම හට ගිහිලා කොච්චර වැඩ දිනුනත් කරන්න පුළුවන් ධෛර්යයක් වෙනවා යාගෙන එන වෙලාව ආන්නේකට උදව් වෙච්ච සප්පාය කරුණු හොඳට පසුබිම හොයලා ඒ කරුණු නැවත නැවත සපයා දෙන්නේ කියන්නේ සක්කච්ඡකාරී කියලා කියන ඉතාම ගෞරවයෙන් ආදර ගෞරවයෙන් නැමී සිට මේ රාගේ මතුවලා ආවන තමන් ඒකට අවුස්සලා හේතු කරනු ඇතුව හො නැතුව ඒකේ මේ පටන් ගන්නකොටමයි මැද කොට මෙහෙමයි මුල කොට මෙහෙමයි කියලා ද්වේෂයේ මුලමදාග මේකයි. ආදි වශයෙන් මේවා විසි කරන්නේ නැතුව නීවරණ මේවා කෙලෙස් මේවා නොදකින් කියන්නේ නැතුව රාගේ ආපුවාම මේක නලවගෙන නටවගෙන ගෙනියන හැටි. ද්වේෂය ආපුවාම මේ ගටාගෙන අවශ්‍යගෙන යන හැටි. මොහේ ආවට පස්සේ ඔය කොච්චර රජසප දෙන්නම් කිව්වත් ලෙඩ හැදිච්ච බල්ලෙක් වගේ මුල්ලකට බුදියන්න හිතෙන හැටි. මෙන්න මේවා ටික තාම සක්කච්ඡාකාරීව බලන්න කියනවා. මොකද අපිට මේ මොන හීනමාන හැදෙල් ලෙඩක් හෝ මානසික තත්ත්වයක් කාරණා මේවා බලන්න බෑ. මේවා මේ සාමාන්‍ය සෞඛ්‍ය ජීවිතයේදී හම්බ වෙන මේ උච්චාවච අවස්ථාවල් සක්කච්ඡකාරියෝ බලන්න කියනවා. සාතච්ඡකාරී කියලා කියන්නේ ඒ කොච්චර හොඳ මූඩ් එකක් තිබුණත් නරක මූඩ් එකක් තිබුණත් තමයි යෝජනා කරන හිටියනම් මම මේ වෙලාව වාඩි වෙනවා කියලා ඒකට වාඩි වෙනවා. මේ වෙලාවේ සක්මන් කරනවා කියලා යොදාගෙන තිබුණා නම් කරන්න. ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. ඵල සම්පාදනය කරන්න. ඉතින් අන්න ඕකටයි යෝගාවචරය කියන්නේ. නැත්නම් මේ හරියනකොට හොඳ සන්තෝෂෙලා විතරක් කරලා වරදිනකොට ඒකට ගැටි ගැටි ඉන්න එක නෙවෙයි. මේ ආධුනිකයා එහෙම තමයි. නමුත් කල්යනකොට යෝගාවචරයාගේ මේරිච්ච ගතිය එනකොට තේරෙන පටන් අර ගන්නවා මේ අෂ්ටලෝක ධර්මයේ ස්වභාවය මේකයි ලාභ ලැබෙනවා පාඩු ලැබෙනවා කීර්ති ලැබෙනවා අපකීර්ති ලැබෙනවා සැප ලැබෙනවා දුක ලැබෙනවා සුඛ වේදනා දුක් වේදනා තියෙනවා මේ දෙක මෙහෙම නටද්දී ඒක නම් කිසිම චාරයක් චාරයකුත් නැහැ චර්යාවකුත් නැහැ න්‍යායපත්‍රකුත් නැහැ ආන් මේක දිහා බලද්දී මේක Tamange කියා ගන්න නැතුව දෙකේදිම අලත්තන් යදිදන් සාදු නාලත්තන් සුන්දරාමිති ලැබුණොත් හොඳයි නොලැබුණත් සුන්දරයි පින්නපාත වඩනේ ස්වාමීන් වහන්සේ නමක් ගැන බුදුහාමුදුර සඳහන් කරන්නේ ඊතරට ගියාට පස්සේ පින්නපාත ටික ලැබුණොත් හොඳයි. නොලැබුණයි කියලා පින්නපාත ගියා හම්බුන්නේ ඒකත් බොහොම සුන්දරයි. ගහක් ළඟට යන මිනිස්සේ ගහේ ගෙඩි තිබුණොත් සතුට වෙනවා. ගෙඩි නැහැ කියලා ඉතින් ගහට විරුද්ධ නඩු දාන්නේ. ගෙඩි නැහැ ඉතින් නැත්තන් නැහැ කියලා එනවා. ආන ওই දෙක තේරුම් ගන්න එකයි තියෙන්නේ. ඒ නිසා මෙතනදී මේ සතිය බාල වෙලා හෝ සතියේ නැති ගතියක් නෙවෙයි තියෙන්නේ. සතිය තියේදී ඉන්ද්‍රයන් ප්‍රණීත වෙලා. වෙනකට වැඩිය බුක් කීපින් යනවා. ගණන් හිලව් තියෙනවා දැන්. ඉස්සර මේවා වුණා අපි ලං ගණන් හිලව් නෑ. දැන් ගණන් හිලව් තියෙනවා. හැබැයි ගණන් හිලව් කවදාකවත් නම්බුවක් නම් දෙන්නේ නෑ. ඒක 100 200ක් ෂුවර්. ඒකෙන් දෙන්නෙම ලැජ්ජ කරනවා. ඒකෙන් කරන්නේ බය අඩු කරනවා අපි. අපි වටනවා. මේකට කෙලස් කියන වචනේ පරමාර්ථය ඔච්චරයි. හැබැයි මේක මේ විදිහට දැක්කේ නැතුව ගොඩ එන්න බෑ. නිසා මේකෙදී වැටෙන්නේ නැති වෙන්න බුදුහාමතුරු කියන ශ්‍රද්ධාව තියාගන්න. ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව තියාගන්න. සංඝයා කෙරේ ශ්‍රද්ධාව තියාගන්න තමන්ගේ සීල බිඳ ගන්න නැහැ කියලා ශ්‍රද්ධාවක් තියාගෙන මෙච්චර පිංකම් කරන මට ඇයි මෙහෙම වෙන්නේ කියලා අහන්න යන්න එපා. සරුවච්චන් වහන්සේ ඔය දසපාරමිතා උපපාරමිතා ඔක්කොමත් පුරලා දුෂ්කර ක්‍රියා කරපගෙන පොඩ්ඩක් හිතන්න. ඒ 6 අවුරුද්ද කරපෙකේ අරික්කාලක් ඔය විඳලාද ඔය. උන්වහන්සේට ඉච්ඡර පිංතියේදී අන්තිම තැනට ගිහිල්ලා කිව්වා උඹලට මෙච්චර මහන්සි වෙන්න ඕනේ මම මැද මාවතක හදලා දීලා තියෙනවා මම මේ කියන්නේ මේ අවසානයේ අන්තිම දේදාරී බුද්ධාංකුරයන් වහන්සේටත් මේ තරම් දුක් විඳින්න සිද්ධ වෙනවා. හැබැයි උන්වහන්සේ කවදාකවත් ඒක වසංගන්න ගියෙත් නැහැ. ලැජ්ජාවටපත් උනේත් නැහැ. පුළුවන් නම් කියවන්න <clears throat> චූලසීනාද සූත්‍රයේ සබ්බ්‍ය පොතක ලියන්න බැරි දේවල් ලියවිලා තියෙනවා. දුෂ්කර ක්‍රියා ප්‍රවෘත්ති ප්‍රතිපදාවේදී කරන ලද දුෂ්කර වත බුදු කෙනෙක් තියා බරපතල වැඩ දාතුව හිරගෙට දාපු කෙනෙකුට විඳින්න වෙන්නේ නැති දේවල් ඉඳලා තියෙනවා. උන්වහන්සේක කියන්නේ මේක manussකම වෙන්න. ඒ නිසා අපි මේ විඳවන විඳවිල් නැත්නම් අපිට මේ වෙන දේවල් පිළිබඳව එක පැත්තකින් ඔය මම ඔය කියන විස්තර කීත හැකි තව තව එක පැත්තක් තියෙනවා මේ යම් ආකාරයකට තමයි මේ ජීවිතේම නිවන් දකින්න ඕනයි කියලා දැඩි භාවනාවක් කරන්න ගත්තොත් එන්න තියෙන කර්ම සේරම ditta ධම්ම වේදිනිය වශයෙන් එනවා උපපජ්ජ වේදිනියව නැති වෙලා යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඊගාවාත්මෙට තියෙනවත් එක මේ ආත්මෙ දෙනවා. කැමැතිද මන් දන්නේ. ඔය මේ ජීවිතේ නිවන් දකින්නවා කියන එක නිකන් බයිලාවක් නෙමෙයි. ආවට ගියාට කියන එකක් නෙමෙයි Taman ගන්නවා නම් ඒ අදිෂ්ඨානේ එයා ditta ධම්ම වේදනීය කර්ම වලට ලෑස්ති වෙන්න ඕනේ. එතකොට ඔක්කොම ඇරියස් එක දෙනවා. මොකද ඊගාවාත්මයට ගෙනියන්න නැහැ කිසිම හිතේ ඉඩ. ඒක නිසා ඔය මේ සංඝ සූත්‍රය වගේ තැන්වල ਸਰවචන්සේ දේශනා කරලා තියෙනවා මේ ආත්මෙදිම නිවන් දකින්න එක්කනට උපපජ්ජ වේදිනියකම පරාපරිය වේදිනියකම නැතිවලා යනවා. ditta ධම්ම වැඩි වෙන්න ගන්නවා. ඉතින් එතකොට ඒ පුද්ගලයා සතුටු වෙන්න ඕනේ. දැන් මගේ අදිෂ්ඨානේ වැඩ දැන්. ඒකයි මේ මට වෙනදාට වැඩිය කරදර එන්නේ. හැබැයි මගේ එකම යුතුයකම තමයි මේවා කාටවත් වාර්තා කරන්නත් එපා, චෝදනා කරන්නත් එපා. රාත්තල් ගාන බලන්න තෝ කාගෙන යන එකයි තියෙන්නේ. එහෙම නැත්තම් මේ යකාට කතා කරන්න එපා. එහෙනම් යකාට පුදිය කන්දල නිකන් ඉන්න. මන්තරේ මතරවුවොත් යකා එනවා. ආවොත් දෙනවා. ආවොත් දෙනවා මොනවත් නැහැ. මේ තම්බලත් කනවා, බැදගෙනත් කනවා. කර බන නෑ වුණා වගේ නොදැක්කා වගේ අනේකයි තියෙන්නේ. මොකද කියන්නේ ඔට්ටුයිද? ඈ? එහෙනම් මොනවද ලියන්නේ වා? ඈ? අපිට තියෙන්නේ වරෙන් අපි මේ මතුරන්නේ යකාට බය නෙවෙයි. රෝණේ ගියේ හදන්නේ යක්කුන්ට බය නෙවෙයි. ඕනේ යකෙක් වරෙන්. ඉතින් ඒක ඒක නිකන් හරියට මේ සියුසයිඩ් බම්බ කෙනෙක් වගේ තමයි. බැඳගෙන පනින්නේ ආයේ මිනිහ ලස්සට තියෙන්න බෑ. ඒ හිතුව කතා කරන්න බෑ. කොහේ කොහේ කැලි තියෙදි කියන්න දන්නේ ඒ මේ වාද කතා කරන්න බෑ ඉවර කරගෙන අනේකයි තියෙන්නේ ඉතින් එහෙම කෙනෙක් සාමාන්‍ය අනික් මිනිසුන්ට පේන්නේ මේ ඔළුව නරක් වෙච්ච කෙනෙක් වගේ ඒ මිනිස්සු හිතන්නේ මේ භාවනා කරන දුක් නැති කරන්න කියලානේ එරියස් එකේ ඉන්න පටන් ගන්නවා ඒක එනකොට නම් මට නම් මට නම් පුදුම සතුටක් ඇති වෙනවා මොකද මම මේ භාවනා කරන්න ඉස්සලා අවුරුදු 26 කරපු කර්ම ටික ගෙවන්න ගියත් මට ගොඩක් කල්යයි. මම මෙතනින් ඔක්කොටම වැඩිය පව් කරපු කෙනෙක්. මම හොඳ දැන දැන කරපු නිසා මම දන්නවා ඒකෙදි මේ දැන් එනකොට මම දන්නවා ඒවා ඉතින් දැන් ඕක රීප්‍රෝග්‍රෑම් වෙලා එඩියස් එක එනවයි කියලා කියන්නේ භාවනාව හරි. කාගෙන අනේකයි තියෙන්නේ. ඒක ඒක මේ කරලයන් මිත්‍රන් එක්ක ඉඳලා කල්යන ධර්ම අහලා තබා ගත යුතු පන්නරයක්. බොහොම කලාතුරකින් තමයි සූත්‍රවල කෙලිම ලියලා තියෙන්නේ. මොකද කියලා තියෙනවා මේ මේ ජීවිතේම නිවන් දකින්න කටයුතු කරන අයට එන හරිය ඔක්කොම ditta ධම්ම වශයෙන් විතරයි ප්‍රතිසන්දින්නේ. හැබැයි ditta ධම්ම වශයෙන් ප්‍රතිසන්දෙන්නේ පූර්ණ කර්මෙන් හතෙන් එකයි. ඒක විපාක වුණොත් උපපජ්ජ වේදිනී අපරපරිවේදනොත් යෝගේ හත් ගුණයක් තව ඊගාවාත්මෙද තියෙනවා. දැන් ඒක නතර කරලා හතෙන් එක දෙනවා. පුළුවන් නම් කපන් බැරි නම් කපන්. කාගෙන අනේකයි තියෙන්නේ. ඉවසපම් බබුව කියලා මොනව කරන්නේ තින්ද බැඳගත්ත පෙටේ ගහන්න තෝ මොනව කරන්නද කියලා ඉන්න දේ කහගෙන යනවා යාළුවෙක් කල්යාණ මිත්‍රයෙක් භාවනා කරන කෙනෙක් දක්වා කියනවා මිසක්කා වෙන කිසි කෙනෙකුට කියලා වැඩක් නැහැ මොකද මේ මිනිස්සුන්ට මේ මිනිස්සුගේ ප්‍රශ්න තියෙනවා ඇති වෙයි ධර්ම සාකච්ඡාවට කීයක ධර්ම සාකච්ඡාවට කියන්නේ අපි ධර්මේ නාමයෙන්නේ එහෙම නැත්නම් ඔක්කොමලා හිතන්නේ මේ වේදනානාශකයක් බීලා ඇඟ හිරිවට්ටගෙන ශර බීම ටිකක් බීලා ඔය මොනවා හරි දෙයක් කළා මේකෙන් පන්නන්නයි හදන්නේ වෙන්නේ මොකද්ද එතකොට අර කර්ම මෝරලා හත් ගුණයක් දෙනවා. ඒ නිසා අඟුලිමාල හැමතුරු හැමදාම පින්නපාත කරගෙන එනකොට ගුටි කාගෙන ලේ පෙරාගෙන සිවුර ඉරාගෙනලු වෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ මතක් කරනවලු අඟුලිමාල ඔබ මේ ආත්මේ නිවන් නොලැබුණොත් රහත් වුණොත් බුද්ධ කල්ප කීයක් පැහෙන්න වෙයිද දන්නේ 999ක් ලේපිට කපලා තියෙනවා. ගණන් නොකර කපුවා කොච්චරද දන්නේ. තා පොඩ්ඩක් ගියා නම් අම්ම වරනවා. තා පොඩ්ඩකට ඉස්සලා බුදුහාමරට කඩුව ඔසවපු මිනිසයා. ඒ නිසා දැන් ගෙවපන්. දැන් ගෙවන්න වෙන්නේ හතෙන් එකයි. ඒක දරන්න පුළුවන් ශාසනීය නාමයෙන් ධර්ම ගෞරවේ උක කාපන්. ඒ කොච්චර කොච්චර ඒකට හිත හදාගත්තද කියනවනම් අඟුලිමාල හම්තුරන්ට අර ආවේනික දුවක් ඇවිල්ලා විලිලන අම්මා කෙනෙක් දැකලා දරුවෙක් ප්‍රසූත කරගන්න බැරුව බුදුසසුන ළඟට ගිහිල්ලා අහලා තිනවා ස්වාමීන් වහන්සේ අපි වගේ මේ Brahmacharya රකින්න කෙනෙක් මේ වගේ පිළිරුදාවෙන් වේදනාව විඳින අම්මා කෙනෙකුට මොකද්ද කරන්න පුළුවන්? ඒක ඒක සාමාන්‍ය මිනිස්සු දන්න දුකක්. නමුත් අර ආනන්ද මේ අඟුලිමාල හැමතුන්ගේ තිබිච්ච අර සංවේදී බව වැඩි නිසා ආවේනික දුකට පව අනුන්ගේ ඉස්සර මේ ලේපිට කපපු මිනිහා. ඒ තරමටම මේක අනිත් පැත්ත හැදෙනවා. ඒ නිසා නිකමට හිතන භාවනා නොකරන සම්මාදිට්ඨිය නැති සතිය නැති මිනිස්සෙක් ගත කරන ජීවිතයකට විඳින දුක්ඛන්දරාව කොච්චරද කියලා. ඉරවිලංගු වැටෙන්න ඕනේ නැහැ. අතප්පයක් කැඩෙන්න ඕනේ හැම මොහොතෙම ඕක නැති කරගන්න තමයි අර හොරි හදිච්චාම කහනවා වගේ ඉන්නට ලාලා තවනවා වගේ මේ নানা ආකාර බහුරු කොලම් පාන්නේ මේ දුකට මුණ දී ගන්න බැරුව. අපි සමහර වට ඇබ්බැහි කියලා කියනවා සමහර වට නරක පුරුදු කියනවා වෙන වෙන විදියකට මේක සමබර කරන්න බෑ. ඒක මේ රජ්ජුරුවන්ගේ රටවැසියාගේ කිසි වෙනසක් නැහැ. හැම දෙන්නම එක ගානට විඳව විඳව ඉන්නේ. ඒ නිසා හරි මේ බුදුජානනාංශේ පෙන්වුවාට මේක දුක්ඛ සත්‍ය කියලා වෙන කිසිම ආගමක බය නැතුව ඉදිරිපත් කරන්න බෑ. මොකද ඒකේ තියෙන්නේ ලැජ්ජ කරන දෙයක්. ඒකේ තියෙන්නේ මන්දෝත්සාහය කරනවා වගේ. හිත වටන જાති එකක්. එනිසා බුදුන්සික හොඳ ශ්‍රද්ධාවක් ඇති කරලා ධර්ම කෞරවයෙන් ඵලයන් දකින්න හම්බෙන්නේ උච්චරයි. එහෙම නැත්නම් රත්තරන්වත් ප්ලැටිනම්වත් දිව්‍ය ලෝකවත් මොකක්වත් නැහැ. ඒවා නිකන් මේ හිතින්ම වාගත්ත දේවල් තියෙන දුක්ඛ සත්‍ය තමයි. හැබැයි උඹ කන්න පුළුවන්. නා අලියක්කට අහුවෙච්ච ඉන්දියාප්පයක් වගේ ඔය තියලා අඹරන එකයි තියෙන්නේ. කාගෙන යන එකයි තියෙන්නේ. ගැඹුරක් තියෙනවා. ගැඹුරක් තියෙනවා. දෙවන්නේකට කියන්න බෑ. කියන්නේ කියන්නේ බයලජ්ජා වෙලා අර මැද්දුම් බණ්ඩට කිව්ව ලොකු බණ්ඩා කිව්ව කතාව කියන්න බෑ. මුකුබණ්ඩට මැද්දුපණ්ඩ කියපු කතාව කියලා හිටපන් අයියා මම පෙන්වන්න මැරණ හැටි කියලා ඉදිරිපත් වෙන එකයි තියෙන්නේ. එතකොට ඕක ගණන් ගන්න දෙයක් නැහැ. චෝදනා කරන්න දෙයක් නැහැ උතන. දැන් අපිට තියෙන තාපය භාගයක් විතර මම ගන්න. ස්වාමින් වහන්සේ මේ ශබ්ද ඇහෙනකොට ඒවා මෙනෙහි කිරීමෙන් හිතට පුරුදු වීමක් වීමෙන් මේ භාවනාවට පසුව බාධාවක් ඇති නොවන තත්වයක් උදා වෙනව නේද? ඇත්තටම ඒ කියන්නේ සද්ද හෝ වේදනා හෝ හිතිලි වගේ තියෙනවා නම් ඒක විශේෂයෙන්ම තමයි භාවනා කරන අරමුණින් ඉන සංඥාවට වැඩිය ලොකු නම් අපි උදාහරණයක් වශයෙන් කියනවා පිම්බි මැකිලිම හෝ ආනාපානේ මූල කර්මස්ථානයක් කරගෙන යනවා කියමු. ඒක තමයි ආස්වාස් ප්‍රසවාසයෙන් ඉන ගැටෙන ගතිය, සීතල උණුසුම් ගතිය ආදී ඒකේ තියෙනනේ ධාතු ගුණයක්, දැනෙන ගුණයක්. ඒක බලාගෙන ඉන්නකොට සද්දයක් එනවා බොහොම සැරට. එතකොට අර ආනාපානෙන් හෝ පිම්බි මැකිලෙන එකට වැඩි සද්දේ බරපතල වැඩි නම් ස්වභාවයේ දේ තමයි හිත සද්ද දිහාට යනවා. ඒ සද්ද නැවත නැවත එන දෙයක් නම් එතකොට එක්ක තරහක් එනවා එක්ක මනාප එනවනම් තමයි වඩා ආරක්ෂාකාරී තැන තමයි මූල කර්මස්ථානේ. ඒ වගේ වෙලාවට මූල කර්මස්ථානට වැඩි සද්ද ලොකුයි කියන නීතිය යටතේදී මේ සද්දේ සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරනවා. එතකොට ධර්මයේ වෙන්නේ මූල කර්මස්ථානයේ වශයෙන් ප්‍රසි නාසිකාග්‍රේ කාය සංවේදීව නැත්නම් කාය ප්‍රසාදේ තියාගෙන හිටපු හිත කාය විඥානයේ හරහා තියාගෙන හිටපු හිත ආස්වාද ප්‍රසවාස කියලා හෝ පිම්බිමැක්ල මෙනෙහි කරපු එක සද්ද සද්දයක් කියලා මෙනෙහි කරනකොටම කනේ තියෙන ඔපේට යනවා විඥානය සෝත විඥානය බවට පත් වෙනවා වදින දේ ශබ්ද තරංගයක් වෙනවා ඉස්සර තිබුණේ වායෝ පොට්ටබ්බ ධාතුව ඇවිල්ලා නාසිකාග්‍රේ කිචි කැවිලා කාය විඥානේ පහළ වුණේ. දැන් මෙනෙහි කරනකොට යාට අවස්ථාවක් ලැබෙනවා දැන් සෝත ප්‍රසාදේ හිත තියෙන්නේ ඇති වෙන විඥානේ සෝත ප්‍රසාදේ ඇති වෙන අරමුණ ශබ්ද තරංගයක්. එකම යාන්ත්‍රණය මේ දැන් ට්‍රැක් එක මාරු වෙලා තියෙනවා කියලා මෙනෙහි කිරීම හරහා දිගින් දිගට සද්දයක් එනවනම් ඒකමයි කරන්නේ. එතකොට මේ කායානුපස්සනාවක් නෙවෙයි ධම්මානුපස්සනාව සිද්ධ වෙන්නේ. අනුපස්සනා මාරු වෙනවා, ප්‍රසාදේ මාරු වෙනවා, විඥානේ වෙනස් වෙනවා, හැපෙන්න උදව් කරන්නා වූ අරමුණ වෙනස් වෙනවා. නමුත් යාන්ත්‍රණය එකමයි. ඒක ඒක සඳහා අපි කරන්නේ නිතර නිතර එන සද්දයක් නම් බාධක නම් මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා කියන එක මෙන්න මේ විදිහට මාරු වෙන එක තේරුම් ගන්න පටන් ගන්න එක විතරයි. දිගින් දිගට කරනකොට තමයි තේරෙනවා ප්‍රසාදේ සෝත ප්‍රසාද වෙනවා සෝත විඥානේ බාටපත් වෙනවා වදින්නේ ඇවිල්ලා සද්ද තරංගයක් එකම යාන්ත්‍රණය සිදු වෙන්නේ. මේ ලෝකෙම තියෙන්නේ දෙකක් එකට ගැටීම නිසා ගිනිපුළු ගප්පයින්. ඔච්චර තමයි මුළු ලෝකෙම තියෙන්නේ. ద్వාර ආරම්මන තදුපන්න කියලා අපි අභිධර්මයේ උගන්ලා තිනවා. කායද්්වාරයේට වායෝ පොට්ටබ්බ ධාතු වෙච්චාම ස්පර්ශයක් ඇති වෙනවා. සෝත ප්‍රසාදයට සද්ද ඇවිල්ලා වෙච්චාම ඇහිම සිද්ධ වෙනවා. මේ ආධුනිකයට අර එකපාරට මේ channel එක මාරුච්චාම නාලිකා මාරුච්චාම පැටලෙන බව හැබෑව. නමුත් යාන්ත්‍රය නම් එකමයි. ඒ සඳහා ඒ මහසිසාඩුගේ ස්වාමීන් වහන්සේගේ ක්‍රමේ තමයි ඒ විදියට මාරු වෙන බව හිතට වද්දලා දීලා මෙනෙහි කරන්න කියනවා. ඇහෙනවා ඇහෙනවා. ඉතින් වේදනාවක් නම් වේදනාවක් වේදනාවක් කියලා. හිතවිල්ලක් කරනවා නම් හිතවිල්ලක් හිතවිල්ලක් කියලා මෙනෙහි කරනකොට මේ කායනුපස්සන ඇල්ලලා ධම්මානුපස්සනාවට මාරු වීමක් සිදු වෙනවා. ඒ නිසා මෙනෙහි කිරීම මේකට තියෙන එක මේ උපක්‍රමයක්. හැබැයි 100%ක් හරියයි කියලා කියන්නත් බෑ. නමුත් මේ පොදුවේ පාවිච්චි කරන උපක්‍රමය තමයි බාහිරින් එන දේ Tamange අරමුණ යටපත් කරගෙන එනවනම් සද්ද වේවා වේදනා වේවා හිතිවිලි වේවා ඒක මෙනෙහි කරන එක තමයි සෞඛ්‍ය සම්පන්නව හිතේ මානසිකාරය වෙනස් කරන එක තමයි ඇත්තට කරන එක නෙවෙයි වෙච්ච වෙනස් කිරීම අනුව මෙනෙහි කිරීම මානසිකාරය පැවැත්වීම තමයි කරන්නේ මෙහෙම ඒක රැඩිකල් වාදියෝ මෙහෙම කියන්න පුළුවන් සෙල්ලක්කාර විදිහට මෙහෙම කියන්න පුළුවන් කොහොමද අපි ශබ්ද නැති තැනක ආනාපානේ පවත්වන වෙලාවේදී ආස්වාසය ප්‍රස්වාසය පාස පවත්වන සතියක් තියෙනවනේ කොහොඳයි නමුත් ශබ්ද තියේද්දිත් ශබ්දේ බලවත්ව තියේද්දිත් ඒ ශබ්ද අතරමැද හෝ නැත්නම් ශබ්දේ පවතිද්දිත් ආස්වාසය ප්‍රස්වාසය බලන්න පුළුවන් සතියක් තියෙන එක වඩා හොඳයි ඒ නිසා සද්දේ අපිට අභියෝගයක් ඉදිරිපත් කරනවා. මේ ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කරනවා. ඒකෙන් දිනුවොත් ඒකෙන් ජයගත්තොත් තමයි ඉහළ පන්තියට සමත් වෙන්නේ. පුංචි පුංචි සද්ද තියෙද්දි තානාපනේ කරන්න පුළුවන්. ඒ නිසා මේ ඩ්‍රයිවිං කරනවා නම් වාහන නැති මිනිස්සු නැති තැනක වාහනේ පදවනකොට හොඳයි. දැන් නැති කෙනෙකුට හොඳයි. නමුත් සෙනගත් ඉන්න වාහනක් තියෙන ට්‍රැෆික් ලයිට් තියෙන තැනක ඩ්‍රයිවිං ඊට වැඩිය හොඳ කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. ඒ නිසා අපි එන්න එන්න එන්න එන්න ටික ටික ටික ටික মালටි ටාස්කින් එහෙම නැත්නම් බොහෝ දේවල් කරදර මැද්දේ අපේ ජාම බේර ගන්නවා කියන එකෙන් තමයි අපි මේ විදර්ශනාවට ඉඩක් කරගන්නේ. සියල්ල සම්පූර්ණ වෙච්ච කරුණු වලින් තියෙනවා හොඳයි. නමුත් නැති වුණත් කරගෙන යන්න පුළුවන්කම තියෙන නිසා තමයි අද මේ කාර්ය බහුල තැන්වල පවා භාවනා කරගෙන ඒවත් තැන්වල භාවනා මැදයන් හදාගෙන යන්නේ මේ විදර්ශනාවෙන් අපිට අර මේ සලසලා තියෙන ඉඩ උපරිම ප්‍රයෝජන ගැනීම තමයි. ස්වාමීන් වහන්සේ සම්පජාන භාවනාව කියන්නේ සම්පජඤ්ඤ සම්පජඤ්ඤ කියන වචන දෙපොලක පාවිච්චි වෙනවා. සති සම්පජඤ්ඤ කියන තැනකට සිහි නුවණ කෙනකේ ඥාන කියන නම් පාවිච්චි කරනවා. නමුත් සතිපට්ඨාන සූත්‍රයේ සම්පජඤ්ඤ පබ්බය කියලා වෙනම භාවනාවක් තියෙන එක තියෙන්නේ කුඩා ඉරියාපත. අපි හතර ඉරියව්වත් වෙන ඉඳගෙන හිටගෙන ඇවිදිමින් නිදාගනිමින් කියලා ඒ අතරමැද අනිකුත් අනුකුඩා මේ ඉරියාපත තියෙනවනේ අර ප්‍රධාන කාඩිනල් මේ පොස්චර්ස් කියලා කියනවා ඒ අතරමැද තියෙන වයදී පවත්තන සතියට කියනවා සම්පජඤ්ඤ භාවනාව කියලා. පුංචි පුංචි ඉරියව්වලදී ප්‍රධාන ඉරියව් හතර නෙවෙයි පොඩි පොඩි ඉරියව්වලදී පවත්තන මේ අපි කියනවා නම් සක්මනේ ගිහිල්ලා වල ගිහිල්ලා හැරෙන වෙලාවේදී හැරෙනවා කියලා ප්‍රධාන ඉරියව්වක් නැහැ. සත්‍ය කඩා ගන්න නැතු වෙනවා. ඊට පස්සේ සක්මනේ යනකොට ලස්සන රූපයක් පේනවා. ඒ රූපෙත් හිත වටෙන් දෙන්නේ නැතුව නැත්නම් වැටුණා නම් ඒ බව දැනගෙන ඒතියෙදී සතිය පවත්වන්න පුළුවන්. අන්න වගේ කුඩා ඉරියාපතවල ඉරියාපත සංදිවලදී අඛණ්ඩව සතිය පැවිච්චි කිරීමට කරන ප්‍රයත්නට කියන්නේ සම්පජඤ්ඤ පබ්බේ කියලා සම්පජඤ්ඤ භාවනාව කියලා කියනවා. ඒක මේ සත්‍යපට්ඨාන සූත්‍රයේ හම්බෙන්නේ සත්‍යපට්ඨාන සූත්‍රයේම සම්පජානෝ සත්‍යමා කියන වචනේත් හම්බෙනවා සම්පජඤ්ඤ පබ්බයත් හම්බෙනවා සති සම්පජඤ්ඤය සති සම්පජඤ්ඤය කියලා එකක් තියෙනවා සම්පජඤ්ඤ පබ්බේ කියලා එකක් තියෙනවා සම්පජඤ්ඤ වචනේ මේ වගේ වචන දෙකකට සී සී නුවණ කියන්නේ එතන සම්පජඤ්ඤ කියන්නේ නුවණ ඒක ඒ කියන්නේ මූල ධර්මයේ මේ පැත්තක්. එතන තියෙන්නේ ඉරියාපත භාවනා කරන ප්‍රායෝගික පැත්තක්. එතන සම්පජඤ්ඤ කියලා කියන්නේ සංපඤ්ඤ කියන ජඤ්ඤ කියලා කියන්නේ දැනෙනවා කියන එක පයන්නෙන් ප්‍රකර්ෂව නැත්නම් හොඳට නිකන් අහම්බෙන් නෙවෙයි දැක දැක සං කියන එක කියනවා සමන් වශයෙන්ම සම්පූර්ණව අස්පනා පිට දකින්න. එතකොට ප්‍රත්‍යක්ෂ ඥානයේට සම්පජඤ්ඤ කියන වචනේ පාවිච්චි එතන නාම පදයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. අතන සම්පජඤ්ඤය කියනකොට ක්‍රියාපදයක් විතරයි පාවිච්චි කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආස්වාස් ප්‍රසාර සියුම් වේගෙන කියලා නැති වේ නොදැනී යන අවස්ථාවේ තියෙන සතියයි නිමිත්තක් නැති වෙන සතිය දෙක එකද? ඔව් කියන්නත් ඕනේ. ඔව් කියන්නත් වෙනවා සමහරලාට ආනාපානේ සම්පූර්ණයෙන් ගෙවිලා ගියාට වගේ පුංචි ශබ්ද, පුංචි වේදනා, පුංචි හිචිලි වටේ තියෙන්න පුළුවන්. නිමිත්තක් නැතුව නෙවෙයි නමුත් එකක් ගන්නෙ නෑ. තමයි මැදට වෙලා ඉන්නවා. එතකොට අනිමිත්ත තමයි එල්ල වෙලා තියෙන්නේ. හැබැයි ඕනනම් ගන්න නිමිති තියෙනවා වටේ. නිකන් හරියට මේ තමන් වෙදින වදින කූඩුවක් ඇතුලේ ඉන්නවා. Tamanට වෙඩි වදින්නේ නැහැ. නමුත් එළිය වෙඩිපත් වෙනවා ඇහෙනවා. Tamanට විශ්වාසයි. Tamanට වදින්නේ නැහැ කියලා. ඒ වගේ ඒ ආනපාන හතරම ගෙවිලා ගියාට බාහිරේ ශබ්ද තියෙනවා. හිතවිලි තියෙනවා. වේතනක් තියෙනවා. Taman දන්නවා ඒව දිගේ ගියොත් කෙලසෙනවා. ඒවට නොයා ඉන්න පුළුවන්. ඉන්න බව දන්නවනම් Taman අරමුණු කරන්නේ අනිමිත්තක්. නිමිත්තක් නෙවෙයි. සමහරලාට එව්වත් නැහැ. හොඳට ආනපානේ සංසිඳිලා හොඳට මේ නිමිති ගන්නම දෙයක් නැති වෙන වෙලාවලුත් තියෙනවා. දෙකේදිම එකක් සකර්මකෝ සිද්ධ වෙනවා අනිත් එක අකර්මකෝ සිද්ධ වෙනවා. හැබැයි මෙතන ඇත්තටම නිමිත්තක් නැතිකමම නෙවෙයි තියෙන්නේ ගොරෝසු නිමිත්තක් නැතිකම. නිමිත්තක ගොරෝසු භාවය කියන්නේ නිමිත්තක් මේ නිදර්ශනේ වෙලා නැහැ පිළිඹු වෙලා නැහැ. ඒකට අවශ්‍ය ශක්තිය තියෙනවා. ඒ ශක්තිය තාම නිමිත්තක් බවට පත් වෙලා නැහැ. තමන් ඒක දැන ගන්නව භාවනාවේ දියුණුවක්. එහෙම නැත්නම් භාවන හිතේ නික්ලේශී අවස්ථාවක් පුළුවන් තරම් මේ පෑදීතිය බොරදිය දාගන්න නැතුව අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න නැතුව එහෙමම ඉඳින් ඉඳ මේකත් වඩා ගැඹුරු අනිමිත්ත තත්වලට යන්න පටන් ගන්නවා මේකේ සූර වුණු. සැක වුණොත් ශ්‍රද්ධාව මැදි වුණොත් චේතනා පහල කරන්න පටන් ගත්තොත් අදිෂ්ඨාන කෙරුවොත් මේක කැළඹෙනවා. නිසා මේ වෙලාවේ අඩු ගන්න අනිච්චන් දුක්ඛං අනත්තත් කියලා හරි හිත චේතනා පහල කරන්න ඕන නැහැ. මේ වෙලාවේ අඩු ගන්න මේ 80යි එහෙම නැත්නම් මේ පිළිකුලයි කියලා දෙතිස් කුණේපවත් මෙනේ කරන්න ඕන නැහැ. අඩු ගන්න මෛත්‍රී භානාවක් කරන්න ඕන නැහැ. අඩු ගන්න බුද්ධ අනුශාසනත් කරන්න ඕන නැහැ. හිතට මොනවත්ක්ම නොදී කිසිම ආහාරයක් නොදී ඒ වුණත් මෙයා නඩත්තු වෙන බව පෙන්වලා දෙන්නේ. ස්වාමීන් වහන්සේ එතනදී ආස්වාස ප්‍රසවාසයේ නොදැනී කියලා හිතනටත් නෑ හිතුවොත් එයි ආපහු. නමුත් සුඛ වේලාකේවත් නැති වෙලා යනවා. ආපහු ඇවිල්ලා නැති වෙලා යනවා. ආපහු එනවා නැති වෙලා. ඉතින් තමයි පුළුවන් ඒකෙන් මේ පිහිටක් සරණක් ආධාරයක් නැතුව එනවනම් තියෙනවනම් තිබිච්චායි නැත්තම් තිබිච්චායි මම අනිමිත්තට හිත යොදාගෙන ඉන්නවා. මම නිකන් මේ නිශ්ශබ්දතාවයට අහුම්කම් දෙනවා. රූප කොච්චර තිබුණත් ඒ හිස් බැල්මකින් බලාගෙන ඉන්නවා. එimhe හිස් බැල්මක් තියෙනවා පිස්සටයි රහතන් වහන්සේටයි. විස ගෑස් පාවෙනවනේ ඒක තැනක හිඳින්නේ නැහැ. කොයි 18ට නැටු නැටුවත් මොන බහුරු කෝලම් බැවත් එකට ફોකස් වෙන්නේ බබාගේ පළවෙනි දවස් හතේ ඇත් එක තියෙන්නේ. ඇත් එක දෙපොලේ. වපරයි. මේ අත මේ හැහෙට යන මේ ඇහෙට යන දෙක එකට වැඩ කරන්න දන්නේ නැහැ. ඒක තමයි රහතන් වහන්සේලාත් මේ දේවල් දිහා බැලුවට එක තැනකට ફોකස් වෙන. ඒක විනිවිද යනවා. ඒ පැත්තෙන් හැමතැනම යනවා නිකන් පාවෙන එකක් තියෙන නිසා රහතන් වහන්සේලා ඊචරා ගිහිල්ලා අපි රංගපෑවට බලන කෙනෙක් නැහැ. අපි බහුරූකෝලන් දැම්මට උන්වහන්සේ බලන්නේ ඒක හරහා බලනවා. ඒ නිසා බලන කෙනාට කිසි මොකද්ද කියන්නේ? වශයට ගන්න බෑ කිසි කෙනෙක්. අන්න ඒ වගේ තමයි මෙතෙන්දෙත් එන නිමිති දතුව නෙවෙයි. නිමිති ඇවිල්ලා බහුරූකෝලම් පානවා. අපි දන්නවා නිමිත්ත කියන්නේ කෙලිසිච්ච හිතක්, අනිමිත්ත කියන්නේ පිරිසිදු හිතක්. ඒ නිසා නිමිත්ත ඉදලා අනිමිත්තට යෑම තමයි ඔය සම්මුතිය හරහා પરමාර්ථයට යනකොට අනිවාර්ය විය යුත්තක්. ආන්නේ ඒකට හිතව දාන්න දන්නවනම් කැලේ විතර හොඳ පරිසරයක් ඇත්තෙම නැහැ. ඔය කට්ටිය ඉන්නේ දවස් 10 ඉවරච්ච ගමන් ආපහු ගිහිල්ලා අර ඉතුරු රාජකාරී ටික නතර කරපු තැන ඉඳලා පටන් ගන්න යන්න. ඉතින් අර හොදාගත් එක ආයේ මඩේ දාන එක තමයි තියෙන්නේ. මට මතකයි අර ඥානපෝනික ස්වාමීන් වහන්සේ අන්තිම අවුරුදු දෙකක් විතර වගේ හිටියා ඇස් පේන්නේ නැතුව. එතකොට BPS එකේ ප්‍රධාන වැඩේ බිකු බෝධි ස්වාමීන් වහන්සේ තමයි කරේ. ඉතින් ඒ සංස හරියට පොත් කියවලා පුරුදු වෙච්ච කෙනෙක්. ඒ දැන් පොත කියවන්න බෑ. ඉතින් ඒක නිසා මේ නිදිමත බහුල වෙලා කිසිම දෙයක් ඇහෙන් සංඥා එන්නේ නැහැ. බැලුවට ඔක්කොම බ්ලර් වෙලා බොඳ වෙලා. ඉතින් බිකු බෝධි ආම්සෝ ගියාට පස්සේ කියනවලු මේ මොකක් හරි පත්‍රයක් කියවන්නේ කියලා අහගෙන ඒ තොරතුරු ගන්න. ඉතින් මේ බෝධිසානච ඇත්තට බීපීසී කෝ 17 18 වැඩ කරලා ගියාට පස්සෙත් අර ස්වාමීන් වහන්සේ ළඟ ඉඳගෙන කියවනවලු නොබෝ වෙලාකින් කිරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර සද්දෙට නෙවෙයි හුරු වෙලා තියෙන්නේ ඇහැට ඇහෙන ඇහෙන සංඥා හරි බලවත්. ඒක නැති වුණාට පස්සේ අර සද්දෙන් එක ගන්න බෑ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවලු මේ දැන් ඒ රූප ලෝකයෙන් අයින් වුණාට පස්සේ ඉඳුරන් සියලු දෙනාම මේ බංකොලොත් වෙලා වගේ. කිසි එකක් නැගිටලා ගන්න බෑ. ඒක නිසා ඔය අනිමිත්ත තැනට ගියාම හරි බොඳ වෙනවා. ජීවිතේ කිසි රසයක් නැහැ. කිසිම ඉදිරියට යන්න මොටිවේෂන් එකක් නැහැ. ඉතින් ඒක නිසා මේ නිකන් කම්මැලි වුණා වගේ, නීරස වුණා වගේ ගතියක් තියෙනවා. තලතුණා වෙච්ච ගතියක් තියෙනවා. ඉතින් මේ කල්යාණ මිත්‍රයන් පිරිසක නොහිටියා නම් ඒක පේන්නේ මේ ජීවිතයේ වර්ණවත්ව තිබුණ එක නිර්වර්ණ වුණා වගේ. ජීවිතයේ තියෙන විචිත්‍රත්වය සිද්ධි බහුල භාවයේ නැති වෙලා ගියා වගේ. ඉතින් ඒකට අර රොක් මියුසික් අහගෙන හිටපු මනුස්සයා ක්ලාසිකල් මියුසික් එකට ගියාම නිකන් ඉතින් ඔහේ උදේ ඉඳලා හැන්දනකන් චාන්චුන් ගන්නවා. ශෝක දිනේට දාන මියුසික් තියෙන්නේ. ඒව අහනවා වගේ. ඉතින් ඒකට බුද්ධ උත්පාද කාලේ නුන තිබුණ නිසා තමයි ඔය ඔය දෙක තියෙන්නේ. නැත්තම් කොයි වෙලාවෙත් අපිට ඕනේ රොක් මියුසික් තමයි. අපි වැඩේ මොන හරි ඔය සිද්ධි බහුල දෙයකට දාගෙන ඉන්නවා. ඉතින් අර අනිමිත්තක් එහෙම නැත්තම් ඒ අනිමිත්ත කියන වචන ගොඩක් අප්පන්හිත ඒ වගේ වචන පාවිච්චි කරන මේ ශාසනය විතරයි ඒවා තියෙන්නේ. ඒක ඇත්තටම ගොඩාක් කලට අපි ළඟ තියෙනවා. අපි ඒකට මුස්පෙන්තු කියන වචනේ පාවිච්චි කරනවා. අපි ඒකට නීරසයි කියන වචනේ පාවිච්චි කරනවා. අපි ඒකට කියන්නේ අපි කොන් වුණා අපි නිකමෙක් වුණා. ඒ නිසා ඒක පාළු ගතියක් විදිහට අපිට පේනවා. මේකට බුදුහාමර කියන අසප්පුරුසයි කියන. ඒ ඒ පාළු ගතිය එනකොට ඒක අමතක කරලා ඒක කඩන්න හදන ගතිය අසප්පුරුසයි. එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර ධර්මයක් නෙමෙයි තියෙන්නේ. ඒක එනකොට ඒක බාර ගන්නවයි කියනක විශාල පෞරුෂත්වයක්. ඒ ඒ හම් වෙන අරමුණක් නැතුව තියෙද්දී සතිය පවත්වන්න පුළුවන්කම. එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු හිතාගෙන හිටපු ආනාපානේ තමන්ගෙන් ගෙවුනත් සත්‍ය කැඩිලා නැහැ. මට ඉන්න පුළුවන් කියලා ගන්නවා කියන එක මෙතන ඉන්න කටියට බැරි දෙයක් නෙවෙයි දැන් හුඟ දෙනෙක් අත්දකලා තියෙනවා. නමුත් මේකටයි භාවනා කරන්නේ මෙතෙන්ටයි යන්න ඕනේ කියන එක පිළිඅරන්නේ නැහැ. ඒ තාක්කල් භාවනාව හරි නීරසයි. යා හොදි නැති මේ ලුණු නැති හොද්දක් වගේ වෙනවා. ඉතින් අපි මේ ධර්මදේශන සාකච්ඡා නැත්තම් මේ නැවතුනත් කරමින් හිත පුරුදු කරන්න හදාන්නේ අනේ නිමිත්ත තැන ඉඳලා අනිමිත්ත තැනට ගොරෝසු තැනලා සිවුන් තැනට ගෙන යාමේ වැඩපිළිවෙලක් තමයි. ඒකම තමයි අර මේ ආධුනික පටන් ගන්නකොටම දේශනාවේදී කියන්නේ පටන් ගන්නකොට ආනාපානෙ පේන්නේ නැතුව නිකම්ම හිත සමාධිමත් වෙනවා නම් ආයකට නිමිති දාන්න යන්න එපා. ඒ සමාධිය හේමම තැම්පත් වෙන්න දෙන්න. එතකොට ආනාපානෙ ආවත් නාවත් ඒකේ මහා ලොකු ලැබුණා කියලා ලොකු ජයග්‍රහණයක් ඕන ලැබුණා කියලා පාඩුවක් නැහැ. අපිට ඒ නිමිත්තක අවශ්‍යතාවයක් නැහැ ඒ වෙලාවේ. නිමිත්තක් නැතුව හිත සමාධිවත් වෙන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි කියලා අනේකයි තියෙන්නේ. මහන්ස නිරෝධ සමාපත්තිය කියන්නේ අනිමිත්ත සතියද එහෙම එතනම ඒ වගේ නිරෝධ සමාපත්තියේ තියෙනවා තවත් නම සංඥා වේදිත නිරෝධය. එතකොට තියෙන්නේ සංඥාවන්ගෙන් නිරුද්ධ වෙලා. සංඥා නැහැ. ඒ කියන්නේ මොන දෙයක් අපි හරි හඳුනා ගැනීම සඳහා තියෙන ලකුණු සංඥා කියලා කියනවා. ඒවා තමයි නිමිති කියන්නේ. ඒවා තමයි අරමුණු කියන්නේ. ආලම්බන කියලා කියනවා, ලක්ෂණ කියලා කියනවා. විවිධ නම් වලින් සඳහන් කරලා දීලා තියෙනවා. ඉතින් ඒ ඒ ලක්ෂණ හෝ අරමුණු හෝ නිමිති හෝ මොන දෙයක් හරි වෙන්නේ අපි දේක පෞද්ගලික ලක්ෂණ බලන්න ගියොත් විතරයි. පෞද්ගලික ලක්ෂණ බලන්න ගියොත් අරකින් මේකේ වෙනස් වීම සඳහා සලකුණු තියන්න එපායි. පොදු ලකුණට ගිය ගමන් ඒ සලකුණු වලින් වැඩකුත් නැහැ. පොදු ලක්ෂණෙදී අරකින් මේකේ වැඩි හොඳ නරක වෙනසකුත් නැහැ. ඒ නිසා පෞද්ගලික ලක්ෂය ඉන්නා තාකල් ඊර්ෂ්‍යාව තියෙනවා, ක්‍රෝධය තියෙනවා, මානෙ තියෙනවා, ගැළපුම තියෙනවා, රණ්ඩුව තියෙනවා. එහෙම නැත්නම් මුලේ වම් පැත්තේ වැඩ. දේවල තියෙන පොදු ලක්ෂණ බලන්න ගිය ගමන් ওই එක දෙකක වෙනසක් නැහැ නේද එතකොට. එතකොට නිමිති ඕනේ නැහැ. නිමිති දිය වෙලා යනවා. නිමිති නිකන් පච වෙලා යනවා. ඉතින් ඒ නිසා පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණට ගිය ගමන්ම සංඥා කියන දේවල් මේ දේවල් වෙන්කොට හඳුනා ගැනීම සඳහා අපි දාන ආරෝපණය කරන ලද පසුව හඳුන්වා දෙන ලද විකාරයක් මේ විකාරය නිසයි මේ ලෝකේ මාන්නේ කියන කෙලෙසෙමත් වෙලා තියෙන්නේ ඒව නැති වුණා නම් මැනීමක් අවශ්‍ය වෙනවා ඔක්කොම එකයි ඉස්ලාම් මේ ලෝකේ පහළ වෙනකොට ඒ ඉස්ලාම් තිබිලා තියෙන්නේ පොළොව මතුවෙට ක්‍රීම් එකක් ඒ ක්‍රීම් එක පුදුම රසයිලු. ඉතින් ඒ කාලේ කාටවත් වෙන් කරලා තියන්න අටකොටු හදාන දෙයක් නැහැ. කොයි කැඩෙන් කෑවත් එකයි. ඒක උඹෙත් නැහැ මගෙත් නැහැ. ඊට පස්සේ ඒක කාලක් කෑදරුණාට පස්සේ අර බදාලතාව ඇවිල්ලා තිනවා. බදාලතාව නිකම්ම දඹල වැල වගේ එකක්. කොයි එකක් කන්න පුළුවන්. කොලත් කන්න පුළුවන්, නැටිත් කන්න පුළුවන්, දලුත් කන්න පුළුවන්, මලුත් කන්න පුළුවන්. ඒක කාලා තියෙනවා. එතකොටත් වැට කඩළු බෙදිලා තිබිලා නැහැ. ඊට පස්සේ තමයි මේ මිනිස්සුયો මේ කෑදරකම් වෙන්නට පස්සේ ওই සාහංජාත හාල්මතු වෙලා තියෙන්නේ ඇට නැහැ මේ වී නැහැ කෙලින්ම පාල්ලටේ තැඹිලා මලු ඇති. මේ අක්කෝ ඒක ගිහිල්ලා කපඩා කරනවා. මෙයක් වෙන අපේ අත්තල මුත්තලා. කපඩා කරපු ගමන් වී ඇටේට හාල්ලටේට පොත්තක් ආවා. ඊට පස්සේ වැට කඩලු ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි තෝගේ ඊටම මගේ ඊටම දේශපාලන අරබුදල් ඔක්කොම ආවේ මෙව පෞද්ගලික ලක්ෂණ ගියාට. වසර බදාලතාව තියෙන කාලේ අර මේ පප්පට ඕජාව තියෙන කාලේ කිසිම දේවල් වල වෙනසක් නැහැ. නම් කරන්න ඕනේ නැහැ. දැන් අපි කියනවා නම් කොටින්ම ඝන ආහාර වලට හරියට නම් වනම් තියෙනවනේ අපි. ද්‍රව ආහාර වලට අපිට අත්‍යවශ්‍යම ආහාර තමයි වාතය. ඒකට නම් වනන්නේ නැහැ. උඹේ වාතේ මගේ වාතේ ඉතින් ඒකේ ඒකේ සංඥා නිරෝධයක් නැහැ. මොකද සංඥාවක් දාලා නැහැ. ඇත්තටම මේ පොදු එකක් පාවිච්චි කරනවා පොදු එකට ප්‍රසවාස කරනවා වතුරට තියෙනවා. ද්‍රව වලට තියෙනවා. ඒකේ වාතය තරම් වැදගත්ුත් නැහැ. ඉතින් ඝන වලට පුදුමාකාර නම් වරන් තියෙනවා. චීන කෑමයි, සයිවර් කෑමයි, සිංහල කෑමයි নানা ප්‍රකාර. මේවා ඔක්කොගෙම තියෙන ඕජාව විතරයි. නිසා සංඥා නිරෝධයට යනකොට වෙන්නේ තියෙන අපි පෞද්ගලික ලක්ෂණයට සමදීලා පොදු ලක්ෂණයට යනවා. එතකොට අර ළමා සෙල්ලමක් වශයෙන් අපි එකිනෙක අඳුනා ගැනීමට දාලා තිබුණ ලේබල් ඔක්කොම ටික අයින් වෙලා යනවා. ඉතින් ඒකේ පළවෙනිම ආදර්ශය තමයි ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනස වෙනස දකින තාක්කල් පුද්ගලික ලක්ෂණ තියෙනවා. කවදා හෝ මේ දෙක සම වෙනකොට පොදු ලක්ෂණයට එනකොට අද පෞද්ගලික ලක්ෂණ හැලෙනවා. මෙනෙහි කිරීම නතර වෙනවා. එතකොට පේන්නේ ආනාපානෙ නැතුණා වගේ. ආනාපානෙ නැතිවීමක් වෙලා නැහැ. පෞද්ගලික වශයෙන් බල බලා හිටපේක පොදු ලක්ෂණයට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ජීවිතයක sannivedanayakin ඉතාමත් වැදගත් වෙනසක් ඇති කරනවා. ඒ වගේම කෙලෙස් හට ගන්න තියෙන ප්‍රධාන මූලයක් දෙදරලා යනවා. ඔත වෙන්නේ වෙන මොනක්වත් නෙවෙයි පෞද්ගලික ලක්ෂණ කතා කර හිටු භාෂාව පොදු ලක්ෂණයට යන එක. නැත්තම් ගංගාවල් කොහෙන් වතුර ආවත් මොහොතට ගියාට පස්සේ වතුරේ ගංගා නාමය නැති වෙනවනේ. වතුර විතරයි දැන්. ගංගා නංගයේද සරපුගගේද වෙස් මොනවත් වැඩගත් වන්නේ. එnde ඉස්සලා පොඩකට ඉස්සලා ගංගා ගඟේ වතුර ආසුත ජලය නෑ මේ බොන්න පුළුවන් එක මුහුදේ වතුර කටින ජලය. මිශ්‍ර වුණාට පස්සේ ලේබල් හිලවන්න බෑ. මිශ්‍ර වුණාට පස්සේ සංඥා නිරෝධයි. සංඥාවල් අල්ලන්නේ නැහැ ඒකේ. ඉතින් හුඟක් වෙලාවට අපි ඉන්නේ සංඥා නිරෝධිත එකේ තමයි. අපිට පාළුයි ඒක. ඉතින් ඒ නිසා අපි මොකක් හරි ඒකට ලේබල් එකක් දානවා. සංඥාව නැති සංඥාව කියලා හරි ලේබල් එකක් දානවා. බුදුජානක ඒ නිසා කියලා තියෙනවා මේ ලෝකේ සංඥාවකින් කැලෙසිච්ච නැති දෙයක් මොකක්වත් නැහැ කියලා. හැම මගුලටම මිනිසයා නමක් දාලා තියෙනවා. අත්මාර වීම. බබාගේ භාෂාව ඉඳලා වැඩිහිටියන්ගේ භාෂාවට යනවනේ. බබාගේ භාෂාව තමයි සම්මුති ගැන කතා කරන්නේ. පරමාර්ථයට ගියාට පස්සේ වැඩිහිටියන්ගේ භාෂාවට යනවා. පොදු භාෂාව. පොදු. ඉතින් එතකොට නෑ අර ළමා කතා නෑ ඒක. ඒ වගේ තමයි ආරි භාෂයන් වංශල පාවිච්චි කරන භාෂාව ඒ සම්මුතියට බර නැහැ. සම්මුතියට නොතේරෙනව නෙවෙයි. අවත් එකෙන් ගෙන පණිවිඩේ પરමාර්ථයට අදුවන්නේ. ඒ නිසා සම්මුති පැත්තෙන් බලනකොට කියවන්න දෙයක් තියෙනවා. නමුත් අවබෝධ කරපෙන්නාට ඒකේ නීයාර්ථේ නීතාර්ථ කියලා අර්ථ දෙකක් තියෙනවා. සම්මුති අර්ථය සහ પરමාර්ථය කියලා දෙකක් තියෙනවා. සම්මුති પરමාර්ථ අර්ථයෙන් බලනකොට ඒකයි වැදගත් දේ. නමුත් අවබෝධ කරුනේ නැති එකන කියවන්නේ අවබෝධ කරන්නේ ඉවර කරන්නේ ඔක්කොම සම්මුතියෙන් තමයි. එතකොට අර්ථ රසයක් තියෙනවා. නමුත් නිවනට යොමු වෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා බහුලව වැඩි විට එදිනදා ජීවිතයේ සිටින විටද ඇඟ පුරා කුඩා අංශු ඉපිති නැති වී වේගයෙන් යන ක්‍රියාවලිය පෙන්눔 කරා. ඒ සමග හිතට මේ ගැන කලකිරීමක් ඇති වේ. මේ වෙනස් වීම ගැන. ඉන්පසු ටික වේලාවකින් විශාල ප්‍රීතියක් ඇති වී දවස පුරාම පවතී. මේ භාවනා නොකරන අවස්ථා ඇතිවීමද පුදුමේකි. හේතු පහදා දෙන්න. මොකද මේ භාවනාව කියලා මේ අදහස් කරන්නේ මේ ඉඳගෙන ඉන්න චිත්ත රූපේ. ඒක තියෙන තාක්කල් මේ ප්‍රශ්න එනවා. භාවනා කියලා කියන්නේ මේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වක් නෙවෙයි භාවනා කියලා කියන්නේ හිත එල්ල වෙලා තියෙනවා නම් ඒ නිසා මේ කොයි ඉරියව්වෙදිත් මේ සති සම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම පහ ඒවා සාමාන්‍ය මේ ඇඟිලි පහ වගේ පස් දිශාවකට යොමු වෙලා තියෙනවා මේ ඔක්කොම එක දිශාවකට ඒකට කියන ඒක රස වෙනවා කියලා එක දිශාවට යොමු වෙන්න පුළුවන් ඉඳගෙන ඉන්නකොට විතරක් නෙවෙයි සක්මන් කරනකොට වෙන්නත් පුළුවන්, එදිනෙදා වැඩ කරනකොට වෙන්නත් පුළුවන්. යම් වෙලාවක මෙහෙම එකතු වුණාට පස්සේ ඒ පුද්ගලයා ඉක්මවලා පෞරුෂත්වයේ මේ සක්කාය දිට්ඨිය ඉක්මවලා තණ්හාව ඉක්මවලා මාන්න ඉක්මවලා ඒ ධර්මවල විශේෂ බලයක් එන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යව භෞතික විද්‍යාව උගන්වන වේගය සහ ප්‍රවේගය දෙක අතර ඇති වෙනස. ප්‍රවේග වේගය කියලා කියන්නේ අසංවිධිත ශක්තියක්. ප්‍රවේගය කියලා කියන්නේ දිශාගත වෙච්ච ශක්තියක්. දිශාගත වෙච්ච ශක්තියෙන් බලය නිපදවන්න පුළුවන්. අසංවිධිත ශක්තිය එකිනෙකා කාබාසිනිය කරගන්නවා. ඒ නිසා අපේ මේ පහම තියෙනවා පහ පස් ආකාරයට උමු වෙලා තියෙනවා. භාවනා කරනකොට වෙන්නේ මේ ඔක්කොම එක දිහාවකට ටෝච් එක බීම් එක වගේ දාන. එහෙම දැම්මට පස්සේ ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් දෙයක් දිහා බලනකොට මතු පිටාර්ථය නෙවෙයි පේන්නේ මතු පිටාර්ථය හරහා පරමාර්ථය පේනවා. එතකොට මේ වගේ අර හැම දෙයක් ඇතුළම ගොඩක් තියෙන ගතිය, පුපුරු ගහන ගතිය, එහෙම නැත්නම් නිතර බිඳි බිඳි යන ගතිය ඒක නිකන් දියකඩකට වතුර වැස්ස වහින වෙලාවේ බලන්න හිටියොත් එහෙම නැත්නම් කරවිච්ච කබලකට අබ ටිකක් දාපුවාම පුපුරු ගහන ඇති එහෙම නැත්නම් මේ පණුව ගහපු වලක ඒ පණුව නලියන ගති වගේ මේක හැමතැනම තියෙනවා ඒකලස ආවට පස්සේ ඔක්කොම ධර්ම ඔක්කොම ධර්ම ටික එකලස් වුණාට පස්සේ ඒ සිදුවෙන බල සම්ප්‍රේෂණයේදී හරහා දකින්න පුළුවන් ආයෙ දෙක විසිරුණොත් ආයෙ නොපෙනී යනවා. ඉතින් අර භාවනා කරලා අපි කරන්න හදන්නේ ඒ එකලස පුළුවන් තරම් ඇති කරලා දෙන එක තමයි. ඒ නිසා භාවනා කියලා කියන්නේ ඉඳගෙන විතරක් කරන එකක් කියලා අටුව දහසක් ඇති කරගන්න හොඳයි. දැන් අපි බලාපොරොත්තු වෙච්ච කාලේ පැය එකමාර ගත වෙලා තියෙනවා. එවන අපි සක්මණක් සහ ගිලම්පසකට පස්සේ අපි නැවත හතරට රැස් වෙනවා දවසේ වැඩසටහනේ පළවෙනි ධර්ම දේශනාව සඳහා. ඒ අනුව අපේ පළවෙනි ධර්ම සාකච්ඡා වැඩ පිළිවෙල මෙතනින් සමාප්ත කරනවා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.